සෑම දිනාටම තෙරුවන් සරණයි. අද વર્ષ 2019ක් වූ මැයි මාසේ 5 වෙනි ඉරිදා සවන්ත සිසිලස ජාත්‍යන්තර දහම් සේවාව මගින් පවත්වන ධර්ම සාකච්ඡාවට ආරම්භ කිරීමටයි අප සූදානම් වන්නේ. ඒ සඳහා පැමිණි කල්යාණ මිත්‍ර මිත්‍රයන් සෑම සියලු දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අප සෑම සියලුම දෙනා වෙනුවෙන් සත්‍යජීතුමාවත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. සත්‍යජීතුමනි අපිට අද දේශනාව සඳහා ආරම්භයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. සිරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. අපි අතිශයින් ගෞරවයෙන් තථාගතයන් වහන්සේට নমස්කාර කරමු. උන්වහන්සේ නිසා තමයි මේ ධර්ම මාර්ගයේ නිරෝධගාමී මාර්ගය අපිට ලැබිලා තියෙනවා. අද ධර්ම සාකච්ඡාවට අප තෝරාගත් මාතෘකාවේ කියන්නේ කූට දන්ත සූත්‍ර දෙවෙනි කොටස යොදා ගන්නේ. මේ දිනවල අපි කුඩදන්ත සූත්‍ර කතා කරනවා දීජනිකායේ ශීලකන්ද වගේ සූත්‍ර කීපය අතරින්. ඒ සූත්‍රේ කොටසට දවසේ මාතෘකාවට යන්න කලින් ඊට ඩිංගක් අනුබද්ධ කරගන්නට හිතුණා අද සූත්‍ර දේශනය. ගෞරවනීය වන්දනීය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උන්වහන්සේ අතිශයින්ම උතුම් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ වෙනවා නම් සාරිපුත්ත වගේ කෙනෙක් වෙන්න බලන්න තරම් සංයමයෙන් ඉන්න. ප්‍රධාන උන්වහන්සේ ඊළඟ තෙවිච තුන් ගුණ. උන්වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා පිරිසකට කියනවා එකෙන් සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන සඳහා ජීවිතෙම කැප කර ඇත්තන්ට යෝහි කෝචි ආවුසු භික්ඛුවා භික්ඛුණීවා භික්ෂුවරුනි භික්ෂුවක් හෝ භික්ෂුණියක් කරුණු හතරක් තමන්ගේ ළඟ ඇතුලේ තියෙනවා කියලා දැනගත්තොත් පෙනෙන්න පටන් ගත්තොත් නිත්‍ය මෙත්ත ගන්තබ්බන් තීරණයක් ගන්න තීරණයකට පැමිණෙන්න මේ විදිහේ. යමක් මං මගේ ළඟ හොයලා බලනවා හොයලා බලනකොට මට මගේ ළඟ මේ කරුණාස හම්බ වෙනවා. එම් හම්බුනොම තීරණයක් ගන්න පුළුවන් තමන් ගැනම. පරිහායාමි කුසලේහි ධම්මේහි සත්‍යාබෝධය සඳහා අවශ්‍ය වන මූලික කරුණ වලින් කුසල ධර්ම වලින් පිරිහීමට නැත්තම් ඒ වචනේ සැර වැඩි නම් අපි ඒ පැත්තට යන වේගය අඩු වෙන්න යන විදිහක් වෙනවා. සැර බාල වෙනවා. වේගය අඩු වෙනවා. දහසෙතින් විශේෂයෙන් මතක් කරන පරිහාන මේතං උත්තම් භගවත. ඒ භාග්‍යතුන් වහන්සේ විසින් පරිහානියක් හැටියටයි පිරිහීමක් තමන්ගේ ගමන බාල වීමක් අඩුවීමක් ආපස්සට යෑමක් හැටියටයි සැලකන්නේ. කලබල වෙන්න එපා හතර කිනමුත් හොඳට ඉතල බලන්න. මේ වචන එන්නේ කොහෙන්ද කියලා රාග වේපුල්ලතම් රාගය වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. රාගය කියනකොට ලිංගිකාමෙම ගන්න එපා. එක එක්කෙනා වගේ වෙන්න ඕන. අරයා මෙයා වගේ වෙන්න ඕන. මෙහෙම කවුරුත් මා කතා කරන කෙනෙක් වගේ වෙන්න ඕන. කාම තණ්හා, භව තණ්හා, භව තණ්හා තියෙන වගේ. රාග ඒ වැඩි වෙන්න පාන. තිබුණට වඩා වැඩි රාගය. 2009ට වඩා දැන් රාගය වැඩි. දෝෂ වේපුල්ලත්ත. දේශය තරහ එන ගැටි. අමනාපකම් අනුන්ට විරුද්ධ කතා කරන જાති වැඩි වෙලා ගිහින් තියෙන තමන්ගේ හිත ඇතුලේ. ඉස්සර තිබුණේ 2009 තිබුණේ දැන් තියෙනවා 2019. මෝහ වේපුල්ලක්. අන්ධවන්ද වෙලා. සක්කුසලයේ අකුසලයේවත් තේරෙන්නේ ඒක ලොකු වෙලා ඒක මහත් වෙලා. වචන තරක විතරයි වැඩි. ඒක ඒ කරුණු තුන ඇතුලේ තියෙනවා නම් දැනගන්න ගමන හීන වෙලා බාල වෙලා සත්‍ය අවබෝධ සඳහා පිපිල්ල පිපිදිල්ල නතර වෙලා කියලා. Taman ගැනමයි බලන්නේ. අනිත්තර සසඳන්න එපා. ගම්භීරේසු හතරවෙනි ගම්භීරේසු කෝ පනස්ස තානාතානේසු කරන්ට ඕන දේ නොකරන්ට ඕන දේ මේ දේ කරන්ට ඕන මෙතෙන්දි මේක කරන්ට ඕන කියලා හිතන જાති ඒ වගේ දේ ගැන කළ නොකළ යුතු දේවල් ගැන පඤ්ඤා චක්කුණ කමති. ප්‍රඥා ඇස එතෙන්ට යවෙන්නේ නැහැ. නොකරන්ට ඕන දේ තමයි කරන්නේ. කරන්ට ඕන දේ නොකර ඉන්නවා. ඒ හතර තියෙනවා නම් තීරණයක් ගන්න තමන් ගැනම පරිහායාමි කුසලෙහි ධම්මි නිත්ත මෙත්ත ගන්තබ්බා. සාරිපුත්යන් වහන්සේ කියන්නේ මා පූජනීය වන්දින අති පවිත්‍ර උත්තමයන් වහන්සේනම. උන්වහන්සේ විතරක් නෙවෙයි කියන පරිහාන මේතම් උත්තම් භගවතා. ඒකේ පිරිහීමක් පරිහානියක් කියලා. ඒ වචනේ ටිකක් බාල වැඩි කියලා හිතින්කොට ටිකක් තමන්ගේ ගමන් වේගය අඩු වෙලා ගමනක් යනවා නම් කාර්වල රෝදවල හුලං ගිහිල්ලා වගේ. ෆ්ලැට් ටයර් වගේ තත්ත්වයකට. ඒ වගේම උන්වහන්සේ කියන මේකේ පොසිටිව් පැත්ත, ඊදාර නෙගටිව් පැත්තනේ අපිට හොඳට හිතවාදින් නෙගටිව් පැත්ත විතරයි. මොකද්ද වාසනාවක් මනුෂ්‍යත් භාවයේ මොලේ තියෙන අක්‍රේකාරීත්වයක් ඒක. මොලේ ශෛලවල. නිරෝට්‍රාන්ස්මිටර්ස් තියෙන ඒ වගේ තියෙන අඩුවක් ඒක. යෝහිකෝ චාවසෝ බික්ඛුනි බික්ඛුවා බික්ඛුනීවා සත්‍යාබෝධය සඳහා උනන්දු වෙන පිරිමියෙක් හෝ ගැහැණියක් ස්ත්‍රී භාවය හා පුරුෂ භාවය වගම නේද නැත්තම් මුළු ජීවිතයම යොමු කරන භික්ෂුවක් හෝ භික්ෂුණියක් චත්තාරෝ ධම්මේ අත්තනි සමනුපස්සති මේ හතර තමන්ගේ ඇතුලේ හොයා බලනකොට අහුවෙනවා නම් ආ මට මෙහෙම තත්ත්වයක් තියෙන්නේ කියලා තමට අත්දකින්න පුළුවන් වෙනවා නම් තමන් ගැනම නිත්‍ය මෙත්ත ගන්තබ්බන් තමන් ගැනම තීරණයක් තීරණයක් ගන්නම ජජ් කරනවම නෙවෙයි තමන්ට නිගමනයකට එන්න පුළුවන් න පරිහායාමි කුසලෙහි ධම්මේ මේ අවශ්‍ය කුසල ධර්ම වලින් අවශ්‍ය දේ කළ යුතු දේවල් වලින් පිරිහීලා නැහැ කියලා. Tamanට තීරණ Taman ගැනම නිගමනයකට එන්න පුළුවන්. රාග තනුත්තං, දෝෂ තනුත්තං, මෝහ තනුත්තං රාගය අඩු වෙලා යනවා. රාගී ඉස්සර වගේ සැරට එන්නේ නැහැ. ද්වේෂ ඉස්සරට වගේ සැරට එන්නේ නැහැ විනාඩි 20කින් විතර ඉන්න ප්‍රවෘත්තියක් ඇහුවොත් ප්‍රවෘත්තිය හල වෙලා ආපහු යනකොට ඒක අඩු වෙනවා. කතාවක් කරුවත් එහෙම ඒක අහනකොට දේශාව නම් ඒක විනාඩියකින් අඩු කරනවා. ටීවී කෝෆ් කරනකොට බ්‍රේන් එකත් ඔෆ් කරන ඒ සංඥාවෙන්. මෝහන් තනුත්තා. මෝහයත් අඩු වෙලා තේරෙන්න පටන් ගන්නවා මේක නේද බුදුහාරගේ මේක නේද කිව්වේ. මෙතනින් නේද මං වැටෙන්නේ කියලා Tamanට තේරෙනවා. මෙතනින් නේද මං නැගෙන්නේ. මෙතනින් නේද මගේ මෛත්‍රිය වැඩි වෙන්නේ. මෙතනින් නේද මගේ කාමරාගේ අඩු වෙන්නේ කියලා සමහරට තේරෙන්න පටන් ගන්නවා. ගම්භීරේසු කෝපනස ඨානාඨානේ සත්‍යාබෝධ මාර්ගයේ උනත් ගැඹුරු ගැඹුරු තැන් එක එක කොනවල් තියෙන මේ මාර්ගය අනුකොට සූත්‍රයේ තියෙන කරුණ නෙවෙයි අර සූත්‍රයේ මේ සූත්‍රයේ තියෙන කරුණ නෙවෙයි Tamanට මහුවෙනවා මෙතන මේ මේ ශ්‍රද්ධාව වැඩිවීමක් නේද වෙන්නේ කියලා මේ රාගය අඩුවීමක් නේද මට වෙන්න පටන් අරන් තියෙන කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඒ ඒ අහුමුළු පේනවා අධ්‍යාත්ම ගමනේදී මං ආලෝකවත් වී පැති. මේක නේද විතක්ක විචාර අඩුවීම මේක නේද සම්්‍යක් සංකල්පය වැඩිවීම මේක නේද මගේ සංඥා විපල්ලාස අඩු වෙන කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේ තැන්වලට පඤ්ඤා චක්කාමති මානී ප්‍රඥා ඇසට් මට ફોකස් කරන්න පුළුවන් වෙන මගේම හිත ගැන. ඒක drive කරනකොට වෙන්න පුළුවන්. කෑම වෙනකොට වෙන්න පුළුවන්. laundry washing machine එකට වදාලා වැඩ කරනකොට වෙන්න පුළුවන්. නවනකොට වෙන්න පුළුවන්. ටිෂුසරක වැඩ කරනකොට එන්න පුළුවන් වැකියුම් කරනකොට එන්න පුළුවන් ටයිප් කරනකොට ලියනකොට ඒ ඕන වෙලාවක අර හිතේ නලියන දේවලුත් තේරෙන්න පටන් ගන්නවා හිතේ විතර නෑ ඇඟේ නලියන දේවලුත් තේරෙන්න පටන් ගන්නවා ඒකට ප්‍රඥා ඇහැට අහු වෙනවා ඒවා ප්‍රඥා චක්කුවට පේන්න පටන් ගන්නවා එහෙම නොත් සාරිපුත්තන් වහන්සේ කියනවා මේ පරම පූජනීය අපිට දෙතු සොයුරාණන් කියලා අපි කිව්වොත් උතුමා කියන්නේ තීරණයකට එන්න තමන් ගැනම න පරිහායාමි කුසලේහි ධම්මේ පරිහාන මේ අපරිහාන මේ තම උත්තම් භගවත දියුණු වෙන தත්වයක් ලකුණක් නේද කියලා බුදුහාරු කියලා තියෙනවා ඒ මතක් කිරීමක් කල්යාණ මිත්‍රෙක් ඇටි Tamanටම මටම මටම මම මතක් කරගත්ත මං හිතුව යත්තන්ටත් ඇහෙන්න හිතන්නම් කියලා. අද තියෙන්නේ මේ කුටදාන්ත සූත්‍රයේ නිච්ඡදාන අනුකුල යඤ්ඤං කියන කොටසෙන්. නිච්ඡදාන කියන්නේ නිරන්තරයෙන් දෙන දාන කියන්නේ මාසෙකට සැරයක් වෙන්න පුළුවන් අවුරුද්දකට සැරයක් එහෙම වෙන්නත් පුළුවන් නිතර නිතර වෙන්නත් පුළුවන් දෙන දාන අනුකූල යන්නේ කියන්නේ තමන්ගේ પરම්පරාවෙන් ඒක ගෙනාවා අපේ අම්මත් ඉස්සර 19 ඉඳලා හැමදාම දන් දුන්නා අපි දැන් 19 ඉඳාටම දන් දෙනවා අන්නේ විදිහට ඒ සඳහා වෙනම බාස්කට් එකක් වෙනම වෙන දේවල් ගන්න තේ එකක් හදලා තියාගන්න කුරුණියක් හදලා තියාගන්න සමහර අයවා ඒ පන්සල් වලට දාන ගිනියන් තේව වෙන දෙයකට ගන්නෙ නැහැ. ඒ දෙකේ හේමම තියෙනවා. ඒ වගේ අනුකූලයන් කිව්වේ ඒකයි. එතකොට කුටදාන්ත බ්‍රාහ්මණයා යාග කරන කෙනෙක් එයා ගියේ බුදුරජාන් වහන්සේ යාගේ තුරුතු අහන්නට ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දැන් බුදුහාමතෙන්දි කිව මතකනේ අර මහා විජිත රජතුමායි පුරোহিত බ්‍රාහ්මණයා එයා විශාල දානයක් දෙන්න යොමු කරපු හැටි ඊට පස්සේ මේ කියන්නේ අත්තිපන බොහෝ ගෝතම අඤ්ඤෝ යඤ්ඤෝ ඉමාය ත්‍රිවිධාය අඤ්ඤ සම්පදාය මේ හොඳ කරුණටයක් ඉගෙන ගන්න මේ කියන එක නෙවෙයි මේ යන තීරුව විශාල මහන්සියක් වෙලා කටු සම්පාදනය කළා රජතුමා විශාල දානයක් දුන්නානේ. එතකොට ඒ කරුණ 16කින් පිරිච්ච ඒ දාණයට වඩා එච්චර කටයුතු නැතිව එච්චර වැඩ ගොඩක් නැතිව අප සමාරම්භතරු උත්සාහ එච්චර මහන්සියක් නොවි දෙන්න පුළුවන්. වෙන දානයක් තියනවාද කියලා. ඒකට යඤ්ඤා කියලා කියේ දානේ යාගයක් තියනවාද කියලා හැම මෙතෙන්දි බුදුහාරු. ඒකට යාගය කියන එකට බුදුහාර අර්ථය වෙනස් කරගත්තා. අර ඉතින්දි සත්තු මෙරුවේ නෑ. ඒ සේවකයන්ට නපුරු වචනෙන් බැන්නේ නෑ. ඒ ඇත්තන්ට නොකා නොබී වැඩ කරන්න පැවරුවේ නෑ. යමක් වැරදුනොත් බැන්නේ නෑ විදිහට කියලා. එතකොට අහන ඊට වැඩි අඩු උත්සාහයක් ඇතුව අඩු කටයුතු ඇතුව දෙන්න පුළුවන් දානයක් තියනවා කියලා. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරන ඕ ඒ කියපු කාරණාවලට අඩුවේ මහන්සි වඩා අඩු මහන්සියකින් අඩු උත්සාහයකින් වැඩ අඩුවෙන් කරලා කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අනු මොකද්ද අල්ප කටයුතු වෙති අල්ප උත්සාහයෙන් කරන්න පුළුවන්. නමුත් ප්‍රතිඵල වැඩි, මහත්ඵල, මහානිසංස වැඩි. වඩා අනුසස් දෙන්නේ. මොකද්ද? යානිකා යානිකෝපනතානි බ්‍රාහ්මනානි නිච්ච දානානි. නිරන්තරයෙන් දෙන දාන තියෙනවා නම් අලු අනුකුල යඥානි තමන්ගේ කුල પરම්පරාවෙන් පවුල් තමන්ගේ පවුලට සම්බන්ධ ඒ කියන්නේ අසියා අම්මා ඊට පස්සේ දැන් ඉන්නේ නැත්තු ඒ ඇත්ත ඒ දෙන දාන. සීලවන්තේ පබ්බජිතේ උද්දිස්ස දීයන්ති. සිල්වත් සත් පැවිද්දන් උදෙසා කියන ගිහිගේ අත්හලා ගියත්තන් උදෙසා ගිහිගේ අත්හලා කියන්නේ සත්‍ය අවබෝධය සඳහා පිවිසිච්ච ඇත්ත. ගිහිගේ අත්හලා කියලා කියන්නේ මෙතෙන් දෙකයි. ඒ ඇත්තන් වෙනසා දානයක් දෙනවා නම් ඒ මේ ඒ දාණය අර කලින් දුන්න විශාල යාග ස්වරූපෙන් දුන්න දාණයට වඩා වටිනවා කිව්වා ප්‍රතිඵලත් වැඩි මහන්සි වෙන්නත් අඩි වැඩත් අඩුයි ඊට පස්සේ බුදු අර කුටදාන්ත බ්‍රාහ්මණ ආයතන බුදුහාමරගේ කෝණු කෝභෝ ගෞතම හේතු කෝපච්චු හේතුව මොකද්ද ඒකට මේ වැඩිපුර ප්‍රතිඵලයෙන් තියෙන හේතුව ඇයි? එතර අඩු වැඩක් කරන්න නම් තියෙන්නේ අඩු මහන්සි ඉක්ුණුත් කරලා වැඩි ප්‍රතිඵල වැඩි ආනිසංස වෙන්නේ කොහොමද? හෙළ බසින් කියනවා අපි කියන්නේ මහත්ඵල මහානිසංස වැඩි වෙන්නේ කොහොමද? ප්‍රතිඵල වැඩි ආනිසංස වැඩි කොහෙන්ද ඇයි ඒ කියලා. එතකොට බුදුහාම කියනවා නකෝ බ්‍රාහ්මන ඒවං රේව රූපඤ්ඤඤං උපසංකමන්ති අරහන්තෝ අරහත්ත මග්ගං වා සමාපන්න අර වගේ යාගයකට අර දැන් රජතුමා කරන්ට හැදුවේ යාගේ නැත්තම් බ්‍රාහ්මන මෙතන කල්යාණ මිත්‍රිත් එක හොඳට මතක් කළා බුදුහාමුදුරුවෝ අරයට නොකියා කිව්වා සත්ව ඝාතනෙන් අයින් වෙන්න ඒ කියන කතාවක්වත් කෙලෙන. නමුත් උන්වහන්සේ ඊට වෙන විදිහකට ඒ බුද්ධිමත් බ්‍රාහ්මණයාගේ මනස යොමු කරනවා. මේ වගේ සත්වඝාතන නැති නිසා ඒ සේවක සේවිකා වන්ත සරපරස වචන පාවිච්චි නොකරන නිසා ඒ නිසා බුදුහාර කියන දැන් මේ වගේ දානයකට රහතන් වහන්සේලා නැත්තම් සත් පරම සත්‍යාබෝධය කරගත් උත්තමයෝ උත්තමාවියන් හෝ සත්‍යාබෝධේ පරම සත්‍යාබෝධේ මාර්ගයට අවතීර්ණ වෙච්ච උත්තමයන් හෝ උත්තමාවියන් එන්නේ නැහැ අර ලুকু යාගවලට නැත්තම් කිස හේතු හේතු ඇයි දිස්සන්ති හෙත්ත බ්‍රාහ්මණ දණ්ඩප්පහාරාපි අර කලින් කිව්ව මතකනේ මේ වගේ යාගයකදී පුද පූජා ක්‍රමයකදී යත්තන්ට දඬුවම් පැමිණීම් තියෙනවා ඒකත් අර දැන් බෙල්ලෙන් අල්ල ගන්නවා කියන එකකින් කියන්නේ ඒ කට්ටිය අගේ කරන්නේ මනුෂ්‍යත් ගත්තොත් ඒ කට්ටිය තිරිසන් භාවයෝ. ඒ නිසා ඒ කියන්නේ නිදහසක් නැතුව වැඩ කරන්න වෙලා තියෙන වහල් මෙහෙකම් කරන නිසා ඒ වගේ දේවල් වලට රහතන් වහන්සේලා නැත්තම් පරම සත්‍ය අවබෝධය කරගත් උත්තමයන් උත්තමාවියන් ඒ දානේ බාර ගන්නට ඉන්නේ නැහැ. ඒක හේතුවයි. මේ හොඳ දානයක් තියෙනකොට උනාසි කියනවා අනුකූලයන්ය අනු සමා වෙන අනුකූලයන්යට තමන්ගේ પરම්පරාවෙන් පැවති ගේන එන ඒ දාණයට එහෙම සේවකයන්ට දඬුවම් කිරිලි හෝ සත්ව ඝාතනය හෝ නැහැ ඒ නිසා ඒ වටරහතන් වහන්සේලා වුණත් එන්ට ඉඳ තියෙන නිසා කියව වටිනාකමක් තියෙනවා. ඒකයි වටින්නේ. ඊට පස්සේ ආයෙත් අහනවා. ඒ අනුකූලය දාණය තමන්ගේ කුල પરම්පරාවෙන් පවත්වාගෙන දාණයට වඩා අල්ප කටයුතු තියෙන අල්ප උත්සාහයකින් මද උත්සාහයකින් කරගන්න පුළුවන් තව දාන තියනවාද? උදාහරණ කියනවා තියනවා කියලා. ඊළඟට ඊට වඩා වටින දාහනේ මොකද්ද හැම හැම දෙයක්ම මෙතන සම්බන්ධ කරන මම මේ හැම දෙයක්ම කියන්නේ කියන්නේ කලින් දාහනය ගැන කියන රාගය ගැන කියන ඊට පස්සේ දානුකුලය දාහනය ගැන කියන ඊට වඩා ඊළඟ කියන්නේ කියනකොට එකින් එකට අත්හරිනවා ඒක තියෙනවා එතෙන්දි බුදුහාමුදුරු දේශනා කරනවා වඩා වැදගත් දේ තමයි භික්ෂු සංඝයා උදෙසා. ඒ කියන්නේ අහවලාට අහවලාට කියලා දෙන්නේ. තමන් ආදරය කරන තමන්ගේ පන්සල කියලා හිතලා නෙවෙයි දෙන්නේ. සංඝ කියලා හිතලා දෙන. දාන තියෙනවා. ඒ සංඝ තත්වෙන් දෙන දාණය. ඒ කියන්නේ අපි දැන් වදන හෙල ක්‍රමයේ තේරවාදී ක්‍රමයේ තියෙන දානයක් දෙනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි උත්තරමයන් ඒ වගේම ධම්මදින්නාවෙන් උත්තම උත්තමාභියන් වගේ ඒ සිළුම සත්‍ය අවබෝධය කරගත් උත්තමයන්ොත් ඒ මාර්ගයට පිළිපන් ඒ ආර්ය පුජ්‍යල උත්තමයන්ොත් සිහි කරගෙන ඒ ගුණවන්ත භාව දිසා ඒ දානෙ දෙන්නේ එතන ඒ ඒ යගේ තියෙනවා ඒ සම්බුදාරි දේශනා කරන අර අනුකූල ඒ කියන්නේ තමන්ගේ પરම්පරාගත දෙන දාණයට වඩා සංඝ සමූහයකට දෙන දාන්නේ වටිනවා. සංඝයා වෙනුවෙන් දෙන දාන්නේ වටිනවා. පුජ්‍යල භාවය අතුරුදහන් කරලා. ඊට පස්සේ ඒ ඒ සංගධානයටත් වඩා වැඩි උසස් දානයක් තියනවාද? ඊට වඩා මහන්සියෙන් අඩු මහන්සි අඩු තමන් කුල પરම්පරා දානේ ඊට පස්සේ හතර දිසාවෙන් වන්නේ භික්ෂුන් වහන්සේලා උදෙසා යමක් සූදානම් කිරීම විශේෂයෙන් මෙතන කියන විහාරයක් සූදානම් කිරීම වැඩින්ට ඒ ඇත්තන් වෙනුවෙන්. ඒ අහවලාට අහවලාට කියලා නෙවෙයි. සංඝ හෝ භික්ෂුණී සංඝ පිරිසට ඉන්න පුළුවන් තැනක් පිළිල කර ගැනීම. ඒ ඒ ඊට වැඩි වටිනා දෙයක් කියනවා. එතකොට අර කලින් දුන්න අනුකූල දාණයටත් වඩා නැත්තම් විහාරයක් පොදුවේ වික්ෂු භික්ෂුණීන්ට කියන සංඝයා කියන කොටසට දෙන දානයකට වඩා විශේෂයෙන් විහාර දානයකටත් වඩා වැඩි උසස් දානයක් තියනවාද කියලා. තියනවා කිව්වා. ඒ මොකද්ද? යෝකෝ බ්‍රාහ්මන පසන්න චිත්තු. පැහැදුණු සිතින්. වද වැදගත් වචනය පසන්න චිත්තු බුද්ධං සරණං ගච්ඡති. බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික මාර්ගයේ අවසාන තීරණය කියලා ගන්න. පොඩි කාලේ ඉඳලා දහම් පාසල් ගිය නිසා නෙවෙයි. දැන් නාම රූප කියලා දන්න නිසා නෙවෙයි භාෂාව ඔලුවට ගියා නිසාම නෙවෙයි. අර්ධික්ටි නිඥානකත්‍ය නිසාම නෙවෙයි. පසන්න චිත්තෝ බුද්ධං සරණං ගච්ඡති ධම්මං සරණං ගච්ඡති සංඝං සරණං ගච්ඡති අයංකෝ බ්‍රාහ්මණයන්‍යෝ මේ මේ යාගය අර ත්‍රිවිධ යාග සම්පත් 16 ඊට පස්සේ පරිස්කාර 16ක් එක්ක ආපු එකටත් වඩා අනුකූල දාණයටත් වඩා කුල પરම්පරාවෙන් දෙන දාණයටත් වඩා පොදුවේ භික්ෂු භික්ෂුණී සංඝයාගේ පරිහර සඳහා විහාරයක් දා පිරිනැමීමටත් වඩා ඉදිකිරීම කියලා ඉදිකිරීමටත් වඩා වටිනවා අසන්න සිතින් තථාගතයන් වහන්සේ මගේ ධර්ම මාර්ගයේ ආධ්‍යාත්ම මාර්ගයේ අවසාන තීරණය හැටියට මතේරෙන වශයෙන් කියන්ටික් වෙනස් විදියකට බුදුන් දහම් සංගුණ සාරණ යනවා කියන එකමයි කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිරෝධගාමිනී මාර්ගය හැටියට ආදරයෙන් පිළිගැනීම ජීවිතයටම මේ මාර්ගයේ ගමන් කරලා දුක අවබෝධ කරගත් උත්තමයන් සහ උත්තම විශේෂයෙන් කියන්නේ බොහොම හැමදාම ගැඹුරින් ඒක සඳහා උනන්දු වෙන්න පුළුවන්. ස්ත්‍රීන් සහ පුරුෂයන් කවුරුත් අවසාන නිගමනයේ තියෙන හැටියට යනවා. නිරෝධ මාර්ගයෙන් දින් දුක අඩු කරගත් දුක තේරුම් ගත්තා කියලා. ඒ ඒක බොහොම අඩු වැඩ කොටසක් තියෙන විශාල ලක්ෂ කෝටි ගණන් මිනිසුන් එක්ක එකතු කරගෙන මහන්සි වෙලා දුවලා පැනලා වැඩ කරනවට වඩා අර කුල අනුකුල දාන ඊට පස්සේ කුමාරෝ සංඝයා වෙනුවෙන් කරන පිරිනැමීමක් විශේෂයෙන් විහාරයක් පිරිනැමීම ඊපස්සේ තිසරණේ තමන්ගේ අවසාන තීරණය ඇති මම තිසරණේ සරණ කියන්නේ අපි දන්නේ නේද තිසරණේ මගේ අවසාන තීරණ වෙන්න ඕන මේ මා දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගයත් එක්ක යන්න. මේ මාර්ගයේ දිනපු ඇත්තන් අගේ කරන්න මේ මාර්ගයට අවතීර්ණ වෙච්ච ඇත් වගේ කරන්න පුළුවන් තමයි මටත් යන්න පුළුවන්. මෙයා මේ දුක නැති කරලා තියෙන්නේ මෙහෙම නේද? මෙයා මෙච්චර හොඳ වෙලා තියෙන්නේ මේ ධර්මය නිසා නේද? එයා එයාගේ හොඳ බව ආවේ මේ තථාගත ධර්ම නිසා නේද කියලා. ඒ තථාගත ධර්මයේ කෙනෙක්ගේ වැරදි දැක්කොත් එහෙම ඒක උඩට තන්තුනේ ඒක මේ මාර්ගයෙන් පිටපැන්න එක නිසා පුජ්‍යල භාවයට පවරන්නේ නැහැ. ඒ ප්‍රසන්න භාවයත් එක්ක පසන්න චිත්තෝ කිව්වේ ඒක. ඒතකොට ඒ අර කුස් විශාල යාග දානෙටත් කුල પરම්පරාවෙන් දෙන දානෙටත් භික්ෂු භික්ෂුණී සංඝ උදෙසා කෙරෙන ඒ විහාර දානයකටත් නැත්තම් ඒ නැත්තම් විනයෙන් පිරිනමන දානයකටත් තිසරණේටත් වඩා වැඩි ප්‍රතිඵල තියෙන අඩු කටයුතු ඇති තවදානයක් තියෙනවා කියලා. බුදුහාම කියන තියෙනවා ඇති තව එකක් තියෙනවා. ඒ මොකක්ද? එතෙන්දිත් අර වචනේන අර ඇඩ්ජෙටිව් එක විශේෂණේ හොඳට මතක තියෙන්න ඕන අපිට. යෝකෝ බ්‍රාහ්මණ බ්‍රාහ්මණේ දැන් ඒක මතකෙ තියෙන විහාරයක් හදනවා නම් ඒකට අයවැය හොයන්න ඕන. තැන් තැන් වලට යන්න ඕන. හાર્ඩ්වෙයාර් ෂොප් වලට යන්න ඕන. බාසුන් වෙලා හොයන්න ඕන. ඒ මොකුත් නෑ මේකෙදි දැන්. ප්‍රසන්න චිත්තෝ ප්‍රසන්න වූ මනසක් ඇතිව මටම තේරෙනවා දැන් මේක කරගත්තොත් හොඳයි නේද? සික්ඛාපදානි සමාධියති. ඒ රූල්ස් බුදුහාමුදුරු දෙලා තියෙන මෙන්න මේවා ටික තියාගන්න මේ මාර්ගිතාන්ට උදව් වෙනවා. ඒ මූලිකම දේවල්. සික්ඛාපද කිව්වේ ඒකයි. හික්මීමට අවශ්‍ය කරුණු කාරණා ටික. සමාධියට කියන්නේ ආදරයෙන් බාර ගන්නවා. මම බාර ගන්නවා. මම බෞද්ධ හින්දා නෙවෙයි. දැන් අර සංඝයාට ආදරේනේ ඒ ඇත්තෝ මේ මාර්ගයේ ගිනිසා මම නැත්තම් ආදරයෙන් පිළිගන්නවා මගේ මාර්ගයේ රෝල් මොඩල්ස් හැටියට. ඒ නිසා පාණාති පාතා වීරමණින් සත්ත්ව ඝාතනයෙන් අයින් වීම අදින්නා දාන වීරමණින් Tamanට බාර නොදුන් දේ ගැනීමෙන් අයින් වීම කාමේසු මිච්ඡාචාරා වේරමණී long term commitment එකක් නැතිව කෙරෙන ලිංගික කාර්යයන්ගෙන් අයින් වීම නැත්තම් තමන්ගේ විශ්වාසය පිහිටවපු තැනින් අයින් වී අයින් වී ලිංගික ආස්වාදෙ විඳීම ඒ ඒ බාර ගන්න. එයින් අයින් වෙන්න තීරණයක් ගන්න. මුසාවාදා වේරමාණී. සිදු නොවිච්ච දේ ගැන කතා කිරිල්ලෙන් අයින් වෙනවා. සත්‍ය භාවයට ඇතුල් වීම. මුසාවාදා වේරමාණී අයින් වෙන්න තීරණ ගන්නවා. සුරා මේරය මත් වර්ග තියෙන ඒවා දියර හැටියටත් හදලා තියෙනවා දියර නොයෙන්ටත් හදලා තියෙන ඕන විදිහට ආස ඉන්හේල් කරන්නත් වෙන්න පුළුවන් ඕන එකක්. ඒ වගේ මොන පමාදත්තාන මද මජ්ජ පමාදත්තාන මත් වීමකත් ඒ නිසා නොසලකිල්ල වැඩිවීමටත් හේතු වෙන ඒ වගේ රසායනික වර්ග තියෙනවා. ඒ වගේන් අයින කෙමිකල්ස් තියෙනවා. අතම් අපි දැන් හෙළබසින් කියන්නේ මත් පැන් කිය. පැන් විතරක් නෙවෙයි. ඕන එකක්. ඉන්හෙලර් එකක් උනත් කමන්නේ ඒකට. ඒකෙන් අයින් වීම කියන එක. පසන්න චිත්තෝ සික්ඛාපදාන සමාධයාමි පානාති පාතා වේරමණින් අදින්නා දාන වේරමණින් කාමේසු මිච්ඡාචාරා වේරමණින් මුසාවාදා වේරමණින් ඒක බොහෝම වැදගත් එකක්. සමහරට අනිත් හත් හතරම නොකරනවා වෙන්න පුළුවන් ඔය හතරවෙනි එක කෙරෙන්න ඇතිද කඩ අඩි ලිස්සල යනවා වැඩි එතන ඒක පොඩ් හුඟක් ලිස්සන තැන අල්ලන්ට අමාරු තැන නමුත් ඒ අනිත් අර කතාවට කියන්නේ බෝධිසත්වයේ අනිත් අතින් අනිත් හතරම උනත් හතරවෙනි එක වෙන්නේ නැහැ කියලා. මොකද ඒ අර අපටම අපි හැමතිස්සෙම කියන්නේ අපටම අප සත් ඇත්ත කියා ගන්නවා කියන එක වැදගත් දෙයක්. ඊට පස්සේ සුරා මේරේ මජ්ජ තමා දත්තාන වීරමණින් ඒ පහ. මේක බ්‍රාහ්මණය අර කලින් කියපු විශාල යාග දානෙටත් එහෙම නැත්නම් තමන්ගේ කුල પરම්පරා දානෙටත් භික්ෂු භික්ෂුණී සංඝ උදෙසා කිරීම විහාර දානෙටත් තිසරණ පිළිගැනීමටත් වඩා වැඩි උතුම් වෙනවා මේ ශික්ෂාපද ටික බාර ගැනීම. ඊට පස්සේ ආයෙත් අහන. ඒ ත්‍රිවිධ සම්පත් වල ඒ යඤ්ඤ සම්පදා වලට වඩා වැඩි නිච්ච දාන අනුකූල දාන වලටත් වඩා වැඩි යහපත් වැඩි අඩු තියෙන විහාර දානයටත් වඩා වැඩි අඩු තියෙන මහන්සියෙන්ට අඩුවෙන් මහන්සියෙන්ට ඕන සරණාගමනයටත් වඩා ඉහළ ශික්ෂාපදේනට තලයේ තව දාන තියනවාද කියලා. අන්න එතෙන්දී බුදුහාර ඊට පස්සේ දැන් ද පංචශීලය දක්වා එක එක පැවැත්මේ තියෙන දෙයක් හැටියට. අපි ඒත් ඒවා තියෙනවානේ. නමුත් ඊට පස්සේ දැන් ඔන්න අර පටිසෝතගාමී වෙන්න පටන් ගන්න තැන. දැන් මද්ද්‍රව්‍ය මත්වතුර නොබී හිටියා කියන එක පටිසෝතගාමි වීමක්ම නෙවෙයි. ඒක සම් ඒක කාලානුරූප ඒක පටිසෝතගාමි වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතෙන්දි තමයි ඔන්න පරිසෝතගාමි වෙන්න පටන් ගන්න. අර මම අප දැන් ආයේ සීලඛණ්ඩ වර්ගයේ කතා කරන්නේ දැන් බුදුහාම මෙතෙන්දි කියන්නේ මේ තථාගතවරේ ලෝකී පහළ වීම. අපිට පස්සේ එනවා චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල ඊට පස්සේ නීවරණ මේ ඉන්ද්‍රිය සංවර නීවරණ බාන ධ්‍යාන වලට එනවා. වාගෙන වැඩිපුර කතා කරමු. ඒකට එන්න කලින් මෙන්න මේ කරුණුත් කතා කරපු ඒ දානමාන කරුණු ශික්ෂා පද සමාදන් වීම ගැන කරුණු මම හිතුව සමහර අයට අත්‍යවශ්‍ය ගැන කතා කිරීම දැන් ඇතුළු වෙලා තියෙන ඉන්න ඕන මේ වෙනකොට සාරිපුත්තන් වහන්සේගේ ගමන් මාර්ගයට රාහුලගේ ගමන් මාර්ගයට පද්ද කච්චාලාගේ ගමන් මාර්ගයට පටාචාරාගේ ගමන් මාර්ගයට මේ වෙනකොට ඇතුළු වෙලා ඉන්නට උනා ඒ නිසා පී මාර්ගය ගැන කතා කරමු සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනා වේවා. කල්යාණ මිත්‍රන් වුණාට පින් අපත් කැමැති ධම් අසන්න ධර්ම සාකච්ඡා කරන්න. බොහොම පින් සත්‍යවිතුමා කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. බ්‍රුණ මහත්තයා ඔබතුමාට පුළුවන් ද සාකච්ඡාවට ආරම්භය ලබා දෙන්න? ඒ රසන්න සියලු දෙනාටම මේ සත්‍යතුමාට මේ පළවෙනි මට්ටම අර තියෙන කර්මය පොඩ්ඩක් පහුවෙලා සම්බන්ධව මේ අර සුච්ඡේදන හොඳටම තේරුණා ඒ කියන කරුණු ඒක අපි ඒක සම්සමන්‍ය කරගන්න ඕන කරුණු බස් කියන නිසා ඒක තමයි බොහෝ දුරට තාම අපේ අස්සෙට කොහොමද පරිවර්තන කරගන්නේ කියන එක මම සමානුකූලව කළ යුතු දේවල් ටිකක් තියෙනවා. එකපාරම දෙමුට බහින නැතුව සමානුකූලව යන විදිහ තමයි මෙතන පැහැදිලි වෙන්නේ කියන එක තමයි තේරෙන්නේ. දැන් මේ මේ මේවා දැන් කියන සීලයක් වුණත් ඇයි ඒ ඥානසන්ත තියෙන කියන එකටත් වඩා ඒක අපි සාමාන්‍ය ලාභයක් බලාගෙන කරන දේවල් වලට තමයි හුඟක් පුරුදු වෙලා තියෙන්නේ. අපි මොනවා හරි දෙයක් කරනකොට ඒකේ වාසිය මොකක්ද අපිට හම්බ වෙනවා. එහෙම තමයි මගේ හිත පුරුදු වෙලා තිබුණේ මුලදී මේකෙන් අපිට මොකක්ද කියන ප්‍රයෝජනේ මට මොකක්ද කියන ප්‍රයෝජනේ කියන එක ආර්ථික தත්ත්ව වාසි වලට තමයි ගස් හිත යොමු වෙලා කියන්නේ දානයක් දුන්නත් ඒකේ තියෙන ආර්ථික වාසි තමයි අපි සංශෝධනය කරන්නේ මේ බලාපොරොත්තු මේ හරියට එනකොට තේරෙනවා සාමාන්‍ය දානයක් ඒකම අපි අද මම නම් ඉස්සරහ හිතිය තැනදී අපි හිතනකොට දැන් අපිට හුඟක් හිතන්න වෙලා තියෙන දානය සිහිය යුත්තේ ඇයි ඒකට ඇති යුත්තේ ඇයි ඒකේ මොකද්ද සීලය කියන්නේ දානය කියන එකේ සීලෙන් දානයක් සිද්ධ වෙනවා කියන මත්තම තේරුම් ගන්න දැනෙන කාලයක් කියලා මේ කියනකොට මේ තේරෙන තේරුම් කරලා දෙන්නකොටත් තේරෙනවා මේ සීලයක් කියන එකත් අර වගේ මහා දානයකට වඩා උතුම් කියලා තේරුම් ආයෙත් අහන්න හම්බෙන්නට අර ආය ආය අපේ මාර්ගය ඉදිරිපත් කරගෙන වැඩි වැරදි කියන එක තමයි හේතුව මේ මට තේරුණේ. ඉන්දකින් අර ඉලක්කර හිතන්න පුළුවන් මේ දැනුම සමහරට මේ දාන කටයුතු වලට වැඩිපුර කාලය යොමු කරනවා නම් හොඳයි කියලා හිතන අවස්ථාවල් තිබ්බ සමහර අවස්ථර මේක මේකත් පිළිලෙකට මේ නිවතර ගන්න උත්සාහ කරන එකට වඩා කියනවා. පස්සේ කාලේ දැන් මේක සීලේස මුතර දෙන්නක තමයි වටින්නේ කියන එකක් එන්නවා. ඒ වගේ තැන්වලදී දැන් දෙකට කියලා මේකේ මොකක්ද හොඳ දානෙද හොඳ සීලේද හොඳ කියන එක මේක සීලයටත් වඩා යන්න ඕන ප්‍රමාණය තියෙනවා. අපේ දානෙ තමයි පටන් ගන්න හැබැයි ඒකේ හොඳෙන් වඩා හොඳ තෝරගන්න ගියහම තියෙන අපහසුතාව මේ වගේ සිත්වල නිරාකරණය වෙනවා කියන එක තමයි තේරුම් ගත්තේ ඒ සතුට මුදට පැහැදිලි කරගන්න. අකින් ජීවිතයේ සතුට ලබන්න වටිනා කරුණු වගේ තියෙනවා. අන්තයවස්ත තියෙනවා. වම් පින්කුණ මහත්තයා, ශේන මහත්තයා ඔබතුමාට පුළුවන් ද සාකච්ඡාවට සම්බන්ධ වෙන්න? තිරුවන් සරණයි. ඔය සත්‍යතුමාත්ම මේ ඉතා හොඳ වැදගත් සූත්‍රයක් ඉතාම හොඳට විස්තර කරලා දුන්නා. දැන් මෙතෙන්දී මට තේරුණා නම් මුලින්ම යාගයත් ඊට පස්සේ යාගයට වඩා වැදගත් විදිහට සිල්ලතුන්ට දෙන දාණය ඊළඟට විහාරස්ථාන හදන එක ඊළඟට තෙරුවන් සරණ යාම අන්තිමට පංචශීලය දෙකෙන් පස්සේ පංචශීලය හැටියට එමෙතනදී මම ඉගෙන ගත්තේ ඉතින් මෙතෙන්ද මට තේරුණේ බුදුහාමුදුරුව මේ කූටදන්ත කියන ඒ බ්‍රාහ්මණයාව එක එක්තරා විදිහකට ගෙනියනවා කියලා. ඒ කියන්නේ කතාවෙන් ගෙනියනවා කියලා. ඉතින් මුලින්ම යාගය ගැන කියලා ඊට පස්සේ සිල්ලතුංග දානය වැදගත් කියලා පෙන්වුවා. ඒ කියන්නේ එතෙන්දි තේරුණේ එයාට සිල්වතෙක් වෙන්න කැමති හින්දා තමයි සිල්වතුන්ට දානයක් දෙන්නේ. ඒ කියන්නේ සතුන්ට හිරිහැර කරන්නේ නැතුව සතුන් මරීම නැතුව කරලා හිරිහැර මේ දාස දාසියට හිරිහැර කරන්නේ නැතුව හිරිහැරෙන් වැළකෙන විදිහ එකක් තමයි මේ සිල්ලුතුන්ට දෙන දාණය. ඉතින් ඒකෙදි රහතන් වහන්සේලා වගේ රහත් මකටපත් වෙච්ච හැටෙනවා. ඒතකොට එතෙන්දී අර සිත ටිකක් සිල්වත් පැත්තට හරවන පැත්තක් හැටියට ගත්තා. ඊට පස්සේ තුන්වෙනියට බුදුහාමුදුරුව දේශනා කළේ විහාරස්ථාන හැදීම. විහාරස්ථානයක් හදන්නේ මහා සංඝයා වෙනුවෙන් එක ප්‍රධාන කොටසකට නෙවෙයි. ඉතින් ඒ සංඝ කියලා කිව්වේ ගුණවත් කොටසකට. ගුණවතුන්ට ඇති වෙන එකක්. එතකොට එතනදි සිත තව ටිකක් ගුණවත්කමට බැහැ ගන්න ගතියක් තියෙනවා. මේක අහගෙන ඉන්නකොට ඒ ඒ සිත විහාරස්ථාන හදනවා කියන්නේ ෆිසිකලි හැදුවේ නැති වුණත් මෙන්ටලි තමුන්ගේ සිත විහාරස්ථානයක් විදිහට සිතට ඕනෑම හොඳ ඇති වෙන තැනක් විදිහට හැටියට මට තේරුණේ ඒක විහාරස්ථාන හැදීමේදී කරන්නත් ඒකම තමයි ඊට පස්සේ තෙරුවන් සරණ යාම මම තේරුම් ගත්තේ තෙරුවන් සරණ යන්නේ බුද්ධ ධම්ම සංඝයන ඒ ගැන පැහැදිලයි. ඉතින් ඒ බුද්ධ ධම්ම සංඝ කියන්නේ නිර්වාණයට මඟ යන අය ඒ අයට ඒ අය සරණ යනවා කියන්නේ මමත් ඒ පැත්තට යනවා කියන එකයි. ඒ ඒ සිත ඇති කරගන්න බුදුහාමුදුරුව මේ කුඩදන්තව ගෙනිච්චයි කියන එකයි මට තේරෙන්නේ. වගේම තෙරුවන් සරණ යාම ඊට පස්සේ පංචශීලයේදී ඒ ඒ තමුන්ගේ සීලනේ වෙන එක තමුන්ගේ වැරදි නැති කරගෙන හොඳ ගති විතරක් මතුවෙන විදිහට සිත දිහා බලාගෙන කරන එක තමයි මට මෙතනදී තේරුනේ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ කුටතන්තව එක්තරා මාර්ගයක උන්වහන්සේගේ ඒ ඒ ඒ කතා විලාසයෙන් එක්තරා මාර්ගයකට ගෙනියනවා කියන එක මට මෙතනින් තේරුණේ. තෙරුවන් සරණයි ඒ වගේම මම කැමති ශිෂ්‍ය චන්ද්‍රානිත් මෙතන හින්ද එතුමිය ඉතාම වැදගත් කාරණා කියන එතුමියටත් යොමු වෙනවා නම් මම පොම්පි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ශිෂ්‍ය චන්දනී ඔබතුමියට පුළුවන් ද අපිත් එක්ක සම්බන්ධ වෙන්න ටික කාලයකට පස්සේ සම්බන්ධ වුණා මේ අපි හිතන වැඩගත් කරුණු ඇති මේ සඳහා ඉදිරිපත් කරන්න කියලා මුලින්ම මට හරිම සන්තෝෂයි අද එන්න ලැබුණ එක ගුරුතුමාණන් සත්‍යජිතුමනි මට දැනিলা ගිය ලොකුම දේ තමයි සබ්බදානං ධම්මානං සබ්බදානං ජිනාති කියන එක පුදුම විදිහකට සන්තෝෂයක් ආවා දැන් දාන ගැනනේ කියලා දුන්නේ. මට ඒ වෙලාවේ හැඟුණේ මේ ධර්ම දානේ කොච්චර උතුම්ද කියන එක මුලින්ම මම සඳහන් කරන්න කැමතියි. එතුමාට බොහොම පිං. ඊළඟට මම අපි මේ සූත්‍රය උගාක් කරලා තියෙනවා. ආරණ්‍ය වාසීව ඉන්නකොට ප්‍රයෝගී කරගෙන තියෙනවා. අපිව සකස් කරගන්න අපිට මුලින්ම උගන්වපු දෙයක් තමයි සීලී පිහිටිනකොට අපිට තියෙන සිත, කාය, වචනේ තුනින්ම වැරදි සිද්ධ වෙනවා. අපිට මුලින්ම කියලා දුන්නේ සිත පැත්තකින් කියලා කයයි වචනයයි වීරමණී සීලී සකස් කරගන්න කියන එක තමයි අපේ ගුරුතුමාණන් පැහැදිලි කරලා දුන්නේ. එතෙන්දී අපිට පෙන්නවා මේ පන්සිල් කියන එකේ ඉඳලා අපි සාමාන්‍ය සීලයේ විදිහට ඉහළ සීල වලට යනකොට සම්පූර්ණයෙන්ම යොමු වෙන්නේ එක්තරා දුරක හික්මීමක්. එතකොට ඒ හික්මීම වෙන දෙයකට නෙවෙයි මේ කෙලෙස් දුරු කරගන්න. තුමු නිවන අවබෝධ කරගන්න. එතකොට ඔය ඔය වචනයෙන් කියන එක අපිට මේ සිල් අරගත්තට පස්සේ දෙන උපදේශය තමයි වචනයට යොමු කරන්න කියලා අංගුත්තර නිකායේ තියෙන සම්මා වාචා සූත්‍රයේන කරුණු පහ. ඒ කියන්නේ දැන් කට ඇරීමට සුදුසු වෙලාවක්ද? ඒ කියන එකෙන් ප්‍රයෝජනයක් තියනවද? මගේ චේතනාව මොකද්ද? මම උපේක්ෂාවෙන් කරුණාවෙන්ද කතා කරන්නේ? මගේ කියන ශ්‍රවණේ කතාන්ද අනිත් එක්කෙනාට තරතරයක්ද නැත්නම් මිහිරක්ද සුවයක්ද? ඒ විදිහට තමයි උගන්වලා තියෙන්නේ කරුණු පහ. ඒක අපි යොමු කරන වාක් අපි කරේ මේ සූත්‍ර අරගෙන අපේ කෙලෙස් දුරු කරගන්න යොමු කරගන්න ආකාරය තමයි මම ඉතින් හරීම සන්තෝෂුණා දහම්බෙන් මම මේ දොස්තර ළඟට ගිහින් ඇවිල්ලා නිකන් කම්පියුටරේ දැම්මම පුදුම පිනක් කරලා තියෙනවා මම මේ ඔබ සියලු දෙනාටම මේක සකස් කරලා මේක ඉදිරිපත් කරමු ගොළු තාම උතුම් ධර්ම දේශනාවක් ඇහුවේ ඒකෙන් අර මතකයට ඔක්කොම ගලාගෙන ආවා සත්‍ය ජීවිතතුමනි ඔබතුමාට උතුම් නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සිතන්දානි බොහොම පිං සතේතුමා ඇත්තටම මේ දේශනාව ඔබතුමාගේ පැහැදිලි කිරීම කරගෙන යනකොට මටත් හිතුනේ අනුපිළිවෙල දේශනාවක් වශයෙන් අර මේ බ්‍රාහ්මණ කුලයක ඉන්න කෙනෙක් යාගහෝම වලින් පින්දහම් රැස් කරගන්න පුරුදු වෙලා හිටපු කෙනෙකුට ක්‍රමක්‍රමයෙන් එකපාරට කියන්නේ නැතුව පංචශීලයේ සමාදන් වෙන්න කියලා පස්පව් සතුන් මැරීමේ ආදීනවාදිය කියලා දෙන්න යන්නේ නැතුව පිළිවෙලින් යායුතු පිළිවෙල කියලා දීමක් නේද කියලා හිතුණා. දාන සීල භාවනා වශයෙන් හිත දියුණු කරලා චතුරාර්ය සත්‍ය දක්වා ය아가න්න උප දෙන අවවාදයක් උපදේශයක් වශයෙන් තමයි පැහැදිලි වුනේ. තවත් කල්යාණ මිත්‍රින්ට ඒ ගැන කතා කරන්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් අපි සත්‍යදීතුමාට යමු වෙමු. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. උන්වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඊට පස්සේ කූට දන්ත බ්‍රාහ්මණ බුදුහාමුදුරෝ දේශනා කරන අර අපිට මේ සූත්‍ර ශාසීම ඉගෙන ගන්න සීලවන්ත භාවයට පැමිණෙන හැටි. තින්දි කියන කතාව මතකනේ ඉද බ්‍රාහ්මණ බ්‍රාහ්මණ මේ ලෝකයේ මෙතෙන්දී තථාගතෝ ලෝකේ උපද්දා උපජ්ජති තථාගත වරයෙක් ලෝකෙ උපදිනවා ඒක ඒක පුංචි සිදුවීමක් නෙවෙයි. ඒක පුංචි සිදුවීමක් නෙවෙයි. මනුෂ්‍යත්ව ලැබෙන වා ධර්මයේ ලැබෙනවා තථාගත ලාභේ ඔක්කොම දුර්ලභයි කිවි එක. අපිට අපි භාග්‍යවන්තයි. එතකොට තථාගතවරේ ලෝකෙ උපදිනවා. අරහං සම්මා සම්බුද්ධ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ. උන්වහන්සේ දැන් අපේ කරුණ දන්න නිසා අපි එක් කතාවක් කෝරුම කියන්නේ ධර්මයක් දේශනා කරනවා මොන පැත්තෙන් බැලුවත් උතුම් සසඳන් දෙපා වෙන ධර්මත් තථාගත ධර්මයේ බුදුරජාණන් වහන්සේ ඊටහුම් කන් දුන්නොත් තේරෙනවා මේ උතුම් පුරුෂයා අර මහා කච්චානහන්දු සෝනහන්දකේ ගිහින් බලන්ට ඒ උත්තම දමත සමතෙන් පිරිපුන් ඒ මහනීය මහා පුරුෂයා දකින්ද කීවේ ඒක බොහොම හිතට තදටම දැනෙන ගතියක් තියෙනවනේ අන්නේ උන්වහන්සේ ළඟට උන්වහන්සේ මේ දේශනා කරනකොට මොකද ඒ කරන දේශනේ එන්නේම අප්‍රමාණ කරුණාවකින් ඒක ඇහෙනවා කාට හරි සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් කෙනෙකුට මේක ඇහෙනවා ඒ ඇහුනහම යා හිතනවා මේ කරන වැඩ පිළිවෙල අනුව නම් මේක කරන්න බෑ ඒ නිසා මුළු ජීවිතේම මේකට කැප කරන්න ඕනේ කියලා අපි ඒක වචනේ කියන එයා පබ්බජිත වෙනවා එහෙම වෙලා දැන් අර මතක් වෙන්න ඕන අරට වඩා කටයුතු අඩුයි පටන් මහන්සි වෙන්න තියෙනවා අඩුයි නමුත් ප්‍රතිඵල වැඩි මහත්ඵලයි මහානිසංසයි ඒක මතක් වෙන්න ඕන අපි එතෙන්දී එයා සත්‍යාබෝධයේ මාර්ගයට අවතීර්ණ වෙනවා මම යන්න ඕනේ මේකට කියලා අපි කියන්නේ ඒකට පටිසෝත ගාමි වෙන්න පටන් ගන්නවා පාතිමොක්ක සංවර සංමුතෝ විහෙරති. බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරා දේශනා කළා පැවරුවා මේ මාර්ගයට අවතීර්ණහම මෙන්න මේ ශික්ෂාපද ටිකෙන් පරිසම් කරගන්න තමන්ගේ කය වචනේ ආචාර ගෝචර සම්පන්නෝ යන්ත ඕන තැන කතා කරන්න ඕන දේ නොකරන්ට ඕන දේ නොයන්ට ඕන දේ දැනගන්නවා. ගෝචරය දැනගන්නවා කියවේ ඒකයි. ඉස්සර වගේ හැමතැනම යන්න බෑ. හැමදේම කතා කරන්න ඊට පස්සේ. ආචාර ගෝචර සම්පන්නයි එතකොට. අනුමත්තේසු වජ්ජේසු බයදාසාවි. පුංචිම වැරද්දේ වැරද්දක් කිරීමටත් පැකිලෙනවා. ඒක ලොකු දෙයක් කියලා නොපෙන්නත් මම ඒක කරන්නේ. මම මේකට පිවිසිනේ තථාගතයන් වහන්සේ නිසා. සමාදාය සික්කති සික්ඛාපදේසු ආදරේ ශික්ෂාපද සමාදාන් වෙලා බාර අරගෙන ඒ යන ඒ සඳහා මම දන්නේ ඒක බුදුහාරු මේක කියලා තියෙන මං කරන අනිත් එක් මට වාද විවාද අවශ්‍ය නැහැ කියලා Taman තීරණය කරනවා. Tamanම තීරණය කරනවා. කාය කම්ම වචී කම්මේන සමන්නාගතෝ කුසලේන කුසල සහිත කාය වචී කර්ම වලින් යුක්ත වෙනවා සීලය කියන්නේ ඒකයි කාය කම්ම වචී කම්මේන සමන්නාගතෝ කුසලේන පරිසුද්ධා ජීවෝ සීල සම්පන්න තුරු ආජීවයේ පිරිසුදු ජීවත් වෙන ක්‍රමය හොඳයි සීල සම්පන්නෝ ඉන්ද්‍රියසු ගුත්තද්්වාරු ඇහැ කන් ඇස් දෙක කන් දෙක කට ඒ කියන්නේ දිව නාසය හම වගේ මනෝ එයා ඒ ඉල්ලන ඉල්ලන જાති දෙන්නේ යාට ඒකේ දොරවල් අඩවල් කරලා දානවා දොර තිරල වහන්ත බහලා දානවා අවශ්‍ය වෙලාවට විතරක් ඒක අරිනවා. ඒ වගේ. ඉන්ද්‍රියේසු ගුත්තද්වාර අපි බොහොම දිගටම කතා කළා ඒවා. ඒ නිසායි අද මේ අඩු වෙන්නේ. සති සම්පජඤ්ඤේන සමන්නාගත්තු සන්තුට්ඨු. සති සම්පජා අපි සතිය සහ සම්පජාන ඉගෙන ගත්ත කවදා හෝ ඒගෙන මේ මේ ශරීරය නැත වෙන්න කලින් පුළුවන් වෙයි කියලා හිතෙනවා ඒ සති සම්පජාන්නයෙන් යුක්ත වෙලා සම්පජානේ බොහොම වැදගත් සන්තුට්ඨ හා මේ ඇති කියලා තමම තීනංග තරංගයක් කරන්නේ ශරීර වර්ධනය උදෙසා හෝ ඒකට ගාව ගන්නට. එතකොට ඊට පස්සේ දේශනා කරනවා අපි ඒකට කියනවා මේ සූත්‍ර දහ රත්තාවන් ඔක්කොම තියෙන අනු චූල සීල මධ්‍යම සීල මහා සීල චූල සීල කියවම මේක පුංචි සීලනේ මූලිකම පදනම මූලිකම පදනම ඒක එතෙන්දි තෙන්නේ අර සත්ත්වඝාතනෙන් අයින් වෙනවා ඒ සත්ත්වඝාතනෙන් අයින් වෙනවා විතරක් නෙවෙයි අභියාජ්‍ය තියෙනවනම් ඒ වගේනොත් ඒවටත් අනුමත කරන්නේ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. ඒ ලජ්ජී දයාපන්න ඔක්කොම තියෙනවා. මතක තියෙන්න ඕනේ නෑ. ඊට පස්සේ අදින්නා දාන කියන එක තමන්ට නුදුන් දේ බාර ගන්නත් තමන් ලෑස්ති නෑ. කියන්නේ මං ගන්නෙ නෑ මට ඕනේ නෑ. දැන් අතෙන්දී අර ලිංගිකත්වයේ පිළිබඳ තමන් තෝරාගත් පුජ්‍යලයා පමණක් සිද්ධාන මෙතෙන්දී එකක් නැහැ ඒකට. අබ්‍රහ්මචාරියා කියන්නේ ඒකයි. අබ්‍රහ්මචර්යම් පහය බ්‍රහ්මචාරී හෝති ආරාචාරී විරතෝ මේ තුන ගාම ධම්ම. කලබලෙන්ට එපා බුදුහාරමෙතෙන්දී එක අඩුවටම තමයි සලකලා එක කවුරුත් කරන දෙයක් කියලා. කවුරුත් කරන දෙයක්. ඒකෙන් අයින් වෙනවා. එක සීලය. ඊට පස්සේ අර මුසාවාදේ කියන්නේ එක හොඳම දෙයක් ඒනොත් අයින් වෙනවා. අර අපි හැමතිස්සෙම කියන්නේ tell that to oneself කියලා ඒකයි. අනිත් ඇටි කියන්න බැනම් Tamanටම කියා ගන්නවා මේක මම මෙහෙමයි කියලා. ඒකට යන්න තියෙන හොඳම තැන තමයි මේක. ඊට පස්සේ තව ඔය මුසාවාදයෙන් අයින් වෙන විතරනේ කතේ තියෙන තවත් සංවර වේතු පැති ටිකක්. පිසුනා වාචම් පහය අනුන්ගේ අඩුළු හුඳුකම් ගැන අනුන්ගේ මිත්‍රත්වයන් විනාශ කරන්න පුළුවන් දේවල් තැන තැන කියන්නේ නැහැ. විසුණා වාචායෙන් කරනවා කියන්නේ ඒක. ඒවා අහන්නේ නැගිය කියන්නේ නැහැ. ඒකේ උන්වහන්සේ මෙතනින් අහ අතන කියන ඒත් බිඳුවන් මිත්‍රත්වයන් විනාශ කරන්නේ හැබැයි කෙනෙක් තමන්ගේ දරුවෙක් හරි කවුරු හරි අනතුරට ලක් වෙනවා නම් එයාට එතෙන්දිම කියනවා ආදරෙන් කරුණාවෙන් කියලා දෙනවා අර කලින් කිව්වේ ඒ කොතෙන්දි කට වචන පාවිච්චි කරන්න ඕනේ නැත්තේ ඒ විදිහට ආදරෙන් කියනවා පරුසං වාචම් පහය සැරේ වැඩි හිත රිදෙන වචන පාවිච්චි කරන්නේ. වචන වලින් ගාවක් ප්ලාට් අපි අනිත් අය රිදවනවා. කතා කරන ටෝන් එකෙන් පවා රිදවනවා. එහෙම නොකර ඉන්නවා. බොහොම ප්‍රසීලි ප්‍රේමනා වචන කතා කරනවා. ඊට පස්සේ මිචුල ශීලී ළඟ කොටස බ්‍රාහ්මණ කියන කුට දාන්තත්තර කියන බුදුහාඳුර මේ සම්පප්පලාපය කියන්නේ කිසි ඵලයක් ප්‍රයෝජනයක් ලබන්නට බැරි ඒවමයා ගැන කතා කරගෙන ඉන්නවා. අර 28ක් ගැන කිව්වේ අපි ශ්‍රී ලංකාවෙන් කියන 32ක් හදාලා තියන්නේ. දේශපාලකයෝ ගැන කතාව. හොඳට ඉතලා බලන්න. ඒවා එනවා ඔළුවට. දේශ ඒක කොහේ හිටියත් එනවා. ඒ නිසා ඒ වගේම පරිස්සම් වෙන්න විශේෂයෙන් ඒ තිරස්චීන කතා වලින් අයින් වෙන්න ඕන. සම්පප්පලාපෙන් අයින් වෙන්න ඕන. නිධානවති පාවිච්චි කරන්න පුළුවන් උතුම් වචන විතරයි පාවිච්චි කරන්නේ කතා විතරයි කරන්නේ. එක සීලේ. ඊට පස්සේ උන තව ඩිංගක් චූල සීලේ කොටස් තියෙන අපි ඉගෙන ගත්තා. පැලවෙන්න තියෙන ಜಾති හෝ පැලවෙච්ච ಜಾති විනාශ කරන්නේ නැහැ. ආහාර ගන්න එක වේලක්. උදේ දවල් දාන කියලා දෙකක් වෙන්නේ නැහැ මෙතෙන්දී එතකොට. යන්නේ ගමන් පිස්ටේෂියෝ නැත්තම් පොටේටෝ චිප්ස් වගේ ගන්න જાතිත් නතර වෙනවා. විරතෝ විකාල භෝජන නුසුදුසු වෙලාවලට කෑම ගන්න එක නතර වෙලා යනවා. රත්ූපරතෝ රාත්‍රී භෝජනිනුත් සම්පූර්ණයෙන් අයින් වෙනවා. ඊට පස්සේ නච්ච ගීත වාදිත විසුක දර්ශන. දැන් අපිට ගාව ගන්න පුළුවන් හරිතිය තියෙනවා. දැන් අපි තෝවා නෙවෙයි කියන්නේ ඉපහැම නෙවෙයිකොත් අපි ප්‍රොක්‍රස්ටිනේෂන් එකට යනවා මේක තවත් කල් දානවා. අපි හිතමු දැන් ටීවී බලන්න නැති ඉන්න බෑ දරුවෝ තින්නවා නැත්නම් මහත්තයා හරි නෝන මහත්තයා හරි බලන්න ඕන. එතකොට මං වෙන වැඩක් කළා සතියකට එක සැරයක් විතරත් ඔයාලත් එක්ක ඉන්නම් කියලා හරි පුළුවන් එහෙම කියන්න. මේ ආදරේ බුදුහන්ට ආදරෙන්ම ගාව ගන්න ඕන. සාරිපුත්තන් වහන්සේට ආදරෙන් ගෑවෙන්න වෙනවා මේ. ටීවී එකට ආයුබෝවන් කියන්නේ නා. රිමෝට් කන්ට්‍රෝලේ තියෙන්න ඕන තමයි ගොළුවේ දැන්. එක රිමෝට් කන්ට්‍රෝල් එකක් හදා ගන්න ඕන ඔළුවෙන්. ඊට පස්සේ නැත්ති ගීතවාදිත විසූක දර්ශන ඒවත් අයින් වෙනවා. මාලා ගන්ධ විලේපන මේකප්ස් අවශ්‍යයි නමුත් ඒ වගේන් අයින් වෙනවා. අනවශ්‍ය විදිහට ඒ ඒක ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් කියලා ගන්නෙ නෑ. උච්චාසන මහාසයන ඇඳම් ඇඳපුටු මේ පාවිච්චි කරන්නේ අනිත් අයලා වගේ ගන්න ගන්න. ශරීරෙත් තියන්ත හොඳ පහසු කට්ටු වුණාම ඇති. ධාතු රූප රජත පටිඝාන රුපියල් ඩොලර් පාවිච්චියෙන් අයින් වෙනවා ආමක ධන්නේ පටිඝාන පරිවිතෝටි උයන් උයන හාල් ගන්නෙ නැහැ උයන එලබලු ගන්න පාවිච්චිට ගන්න තමන් ඒවා බාර ගන්න ග්‍රොසරිස් බාර ගන්න රෙඩිමේඩ් ෆුඩ් එක. ඊට පස්සේ සේවක සේවිකාවන් බාර ගන්න වෙදට කියලා. සත්තු බාර ගන්න, චිත්තතු බාර ගන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත ඒවා අනිත් අයගේ පණිවිඩ ගෙනියන්නේ. එක එක්කෙනාගේ පණ රජයේ පණිවිඩ හෝ නිලධාරීන්ගේ පණිවිඩ හෝ ඒ වගේ ඒවා කරන් කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ වෙලහැලඳාම් කටයුතු වලින් අයින් වෙනවා. අනුන්ත තලාපලීම් කිරණ ජාත වලින් අයින් වෙන එක තමයි චූල සීල කියවේ. අර මූලික වශයෙන් අර සීල ටික තියන් දැන් ඒ ටිකත් එක්ක ඇඳිලා එනවා වැදගත් ඒවා තවත්. මොකද මේක අපේ කිව්වේකට ප්‍රතිශෝත ගාමි පටිසෝතගාමී කියන්නේ එක්තරා සම්ප්‍රදායක් විසින් හිතන දෙයට වඩා වැඩි යමක් කියනවා කියන එක නෙවෙයි. ඒ කට්ටිය නොකියන දේ අපි කියනවා කියන එක නෙවෙයි පටිසෝතගාමී. Taman පුතුජන ගෝත්‍රයෙන් අයින් වෙන්න. පුතුජන ප්‍රවාහයට අහු නොවි ආර්ය තත්ත ආර්ය ශ්‍රාවක භාවයටපත් වෙන්න. හොඳ භික්ෂුවක් වෙන්න නෙවෙයි, හොඳ භික්ෂුණියක් වෙන්න නෙවෙයි, හොඳ බෞද්ධයෙක් වෙන්න නෙවෙයි, හොඳ භික්ෂුණියක් වෙන්න නෙවෙයි. ආර්ය ශ්‍රාවකේ කාර්ය ශ්‍රාවිකාව බවටපත් වෙන්න. තමන්ටම තමන්ට තේරෙන මේ ඇති නේද? ඇති නේද මේ උපාදානස්කන්ධත් එක්ක පොර බැදුවා කියන එක. ඇති දෙයක් නැහැ බැලුවාම. නැති දෙයක් එක්ක පොර බලන්න. ඒක ඒක මාර්ගයක් තියෙන නිසා ඒ මාර්ගයට අනුරූප වෙලා යනවා බුදුහාන්ට ආදරේ තියෙන්න වෙනවා ඊළඟට මජ්ක්‍ධිම සීලය එන්නේ එතෙන්දි වැදගත් වචන හුඟක් කියවෙනවා මෙයා කාටවත් ඇඟිලි දික් කරන්න ඕ ඒවට මෙයාට මේ කියන්නේ තථාගත වචනේ තේරුම් ගන්නට පමණයි කියලා මතේ තියෙනවා මෙතෙන්දි බුදුහාම ඒක හුඟක් මිච්ඡා ජීවිතයයි සම්බන්ධ වෙන්නේ යථාවාපන ඒකේ බොන්තෝ සමනම් බ්‍රාහ්මනා මේ ශ්‍රමණයන් හයි බ්‍රාහ්මණ ඇත්තු හරි දැන් කුට දන්තරත් රජතුමා විසින් දෙන්න දුන්න දෙන්නේ ඒ කියන්නේ වරප්‍රසාද හැටියට හම්බෙන දේ ඒ තත්ත්වෙට ගියාම වරප් නිලයකට ගියාම නිල නිවාසයට හම්බ වෙනවා. ඒ නිලය සඳහා වේතනයක් ලැබෙනවා. අන්න ඒ වගේ. දැන් අපි හිතමු දැන් ජෙනරල් සෙක්‍රටරි වුණොත් එහෙම එයාට නිල නිවාසයක් හම්බ වෙනවා. ඒ සඳහා පඩියක් හම්බ වෙනවා. ඒ සඳහා සේවකයෙක් හම්බ වෙනවා. එතකොට එයාට ඒක වෙන ඒක අනවශ්‍ය ලෙස පරිහරණය කරන්නට ඉඩකඩ වැඩි. අනේව නතර වීමක් වගේ තමයි මෙතින්නේ. සද්දා දෙයානි භෝජනානි බුඤ්ජිත්තා. සද්ධාවෙන් පිරිනමු සමුදේ පරිහරණය කරමින් මේ දේ නොකරනවා කියන එක. තෙන්දි සිද්ධ වෙනවා මොකද දැන් මෙතෙන්දී කැප කොමිට්මන්ට් එකක් තියෙනවා. ඒක නිසා අර අපි හැමතිස්සෙම අපේ ධර්ම සාකච්ඡා අපි අපිටම කියාගන්නේ <coughs> තමන් බාරගත්ත සිල් හතර නම් ඒ හතර රැක ගන්න. මෙන් හතර කියලා කියන්නේ තේරුම් ගන්නටත් එක්කමයි පහක් කියලා නොකිය. තමන් බාරගන්නේ පහක් නම් පහ තියාගන්න. තමන් බාරගන්නේ 10ක් නම් ඒ 10 තියාගන්න. මොකද ඒ ඒ අනිත් අය හිතනවා මම මෙහෙම කරනු ඇති නේද කියලා. ඒ අනිත් අය ලවා හිත වෙන ක්‍රමයට වඩා වෙනස් වෙනවා. ඒක තමයි බුදුහාමුදුරේ දේශනා කරන්නේ. සද්ධා දේයානි භෝජනානි බුඤ්ජිත්වා තේ ඒව රූපම් බීජගාම භූතගාම සමාරම්භං අනිත්තා විහරණ ඒකෙන් අයින්. ඉති ඒව රූපා බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ. ඒ මධ්‍යම සීලයේදී කොහොම ඒ විදිහට තමයි ඒත් එක යන්නේ. මේ හොඳට ඉගෙන ගන්න උන જાති හිතලා බලන්න. කොහාටවත් ඇඟිලි දික් කරන්න නෙවෙයි. මාර්ගයට අවතීර්ණ වෙන්න. යථාවාපනේකේ භුන්තෝ සමනබ්බාහමන සද්ධා දියාන් භෝජනානි බුංජිත්වා සම්නිධිකාර භෝගම් අනිත්තා විහරාන්ති. පස්සේ පාවිච්චි කරන්ති කියන රිෆ්‍රිජරේටර් ෆ්‍රීසර් ඒවතිය නෑ එතකොට. කොටින් කියනවා නම් පෞද්ගලිකව මේ පැන්තියක් තියෙන්නේ. මේකක් නෑ. සංඝ සංස්ථාවට තියෙන වෙනම දෙයක්. ඒ වගේන් අයින් වෙනවා. ඊළඟට විවිධ අර මෙතෙන්දී අර කලින් කියපු සීල ඒවාමයි නමුත් විශේෂ වචනේ තමයි සද්දා දෙයානි භෝජනානි භුංජිත්වා. සමහර ඇත්තෝ සමනහ බ්‍රාහ්මණයෝ සද්දා දෙයේ භෝජන පාවිච්චි කළා. ඒ ඒ කොමර කලින් කියපු ටිකම තියෙනවා ඊට පස්සේ වෙනසක් තියෙනවා මෙතෙන්දී අර අපි ඔය අර 28ක් කියලා අපි කිව්වේ හෙළ ශ්‍රී ලංකා සම්ප්‍රදායට අනුව 32ක් කියලා කියන්නේ. ඒ කතා වලින් අයින් වෙනවා. ඒකට කියන්නේ බුදුහාම කියන්නේ තිරච්චීන කතා කියලා. බොහොම පහළ මට්ටමේ third class කතා එවන් අයින් වෙනවා. මොන රජවරු ගැන කරන කතා third class කතා කියලා මතකයේ තියෙනවා. එතකොට අපි කළත් අපිට තේරෙන්න ඕන බුදුහාර එපා කියපු දෙයක් නේද අප කරන්න. ඒකට ඒක ජස්ටිෆයි කරන්න අවශ්‍ය නැහැ ආරි මාර්ගයට පිවිසෙනවා නම්. මම පසු සමාවෙන්ද විකි පෞද්ගලිකයක් කියනවා නමුත් පසුගිය සති දවස් 9ක් 10ක් මේ කැලේක හිටියු මේ කොටේජ් එකකට වෙලා අම්මා සමග අවුරුදු 20ක්වත් ඊමේල් එකක්වත් ආපු නැති ඇත්තන්ගෙන් ඊමේල් ඇවිල්ලා තිබුණා තොරතුරු ඒ සිද්ධවීම් පිළිබඳ. හොඳට හිතලා බලන්න ඕනේ ඒකට. ඒකට අනුරූප ඊළ පස්සෙන් කතා. ඒ නිසා පරිස්සම් වෙන්න අමාරුයි සමහර විට. ඒක හරියට බෙරළලාගේ ඉඳලා මේ මූදු හොළඟව නොවැදී ඉන්නවා කියන අමාරු දෙයක් වෙනවා. සෝල්ට් නැතු ඉන්න බෑ මේ පෙරලි ඉන්නවා නම් ඒ වගේ දෙයක් වෙනවා. ඒ නිසා ඒ රාජ කතා, චෝර කතා, මහා මාත් කතා, අගමිති කතා ඊට පස්සේ හමුදා කතා, යුද්ධ කතා ඊට පස්සේ සාමාන්‍ය ජීවිතයේදී කරන රෙසිපිස් කරන කල්යාණ මිත්‍ර කිව්වේ මේක එක වර්ගයේ රෙසිපි හදන ඒවා ගැන. ඒවා ඊට පස්සේ කොයි මොන ෆර්නිචර්ස් ලගින්ද අපි බඩු ගන්නයි. ඒ වගේ කතා ඊට පස්සේ මොන මොඩල් එකෙන්ද කාර් එක ගන්න යාන කතා. ඒවා ඒ තමන් පාවිච්චි වාහන ගැනම කතා කරනවා නතර වෙනවා. ඊට පස්සේ ගම් ගැන මේ ගම මෙහෙමයි මේ නගරේ මෙහෙමයි උඩ නැගිලි තියෙනවා මෙතන මෙහෙමයි කියලා මේ ෂෙන්හායිද අබුඩාවිද කොලම්බෝද නිව්යෝර්ක් එහෙම ඒ වගේන කතා කරන්නේ ඒ වගේ කරන්න යනවා කියලා කතා කරන වෙනම මට යන්න වෙලා තියෙනවා කියලා. ඒ නගරය අභිනන්දනය කරන්න ඊට පස්සේ ස්ත්‍රීන් ගැන පුරුෂයන් ගැන රටවල් ගැන ඒ කතා වලින් ගයින් යනවා. මැරිච්ච ඇත්තු ගැන ඒ වගේ කතාවලට ටිකක් ආයිබෝවන් කියන්න වෙනවා ඇති. මොකද ඒකට ඒකට එනවා කියන්නේ ආය අර අපකර මේ පුදුජාන කැණුවකට හැවෙලා ඒ පල්ලහට යන එක තමයි වෙන්නේ. ඊළඟට අර විදිහටම සද්දා භෝජන සද්දා දෙය භෝජන ඒවා පාවිච්චි කරලා කියන අපි ඉගෙන ගත්තා මේක ඔන්න ඔන්න ධර්ම සාකච්ඡා කරන මේ කතා කරන්නාට අසන්නන්ට හොඳම දෙයක් යථාවාපන පණේකේ බොන්තු සමන බ්‍රාහ්මණ මේ කූටදාන්ත බ්‍රාහ්මණට බුදුහාර කියන්නේ කූටදාන්ත මේ අනිත්‍ය විසින් මෙයා හොඳ කෙනෙක් කියලා හොඳ පිරිසක් කියලා හොඳ ආයතනයක් ඉන්න සත්‍යයක් කියලා තමන් මහන්සි වෙලා විපුද හදපු දෙයක් දෙනවා. බැංකු පොතේ දාපු සල්ලි ටික වියදම් කරලා මොනවා හරි අදලා දෙනවා. එහෙම කරලා හොඳ අපගෙනමයි කියන්නේ. සද්ධා දෙයානි භෝජනානි බුඤ්ජිත්තා තේ ඒව රූපම් විග්ගාහික කතං අනිත්තා විහරා. විග්ගාහික කියලා කියන්නේ තර්කයටත් වඩා නිකන් මේ වාදෙට ස්වරූපට එන කතා කරනවා. අනිත් එකන පහත් කරන්න. මේ ධර්මයෙන් වෙන මොකද මේ අපේ මේ ධර්ම සාකච්ඡා විදිහට අපි කියන මේ ධර්ම බුලට් එකතු කරගන්න වෙඩි තියන්න. සමාවෙන්නේ වචනේ හොඳ නේද? නමුත් තේරෙනවා එකෙන් කිව්වහම. කොහොමද නැත්නම් ඉමන් ධම්මං විනයං ආජානස. ඔයා මේ ධර්ම විනය දන්නේ නැහැ. අහං ඉමන් ධම්ම විනයං ආජාන. මේ ධර්ම මාර්ගයේ මම තමා දන්නේ. කියලා එහෙම කියවෙනවා. කින්ත්වං ඉමන් ධම්ම විනයං ආජානිසෙත්. ඔයා මොනවාද මේ ධර්මය ගැන දන්නේ? මිච්ඡා පරිපන්නෝ තුමස. ඔයා හරියට ප්‍රතිපදාවටවත් ඇවිල්ලා නැහැ. ඔයා බොරු කරන්නේ කියලා මේ තමනුත් බොරු කරනවා තනිත් එක්කන රිහින බොරු කරන්නේ. අහමස්මි සම්මා පටිපන්න මේ මම තමා හොඳ එක්කන. අපිටම හිතෙන්න ඕන දැන්. මිච්ඡා පරිපන්නෝ තුමසි සම් අහමස්මි සම්මා පටිපන්නෝ. සහිතම් මේ අසහිතම් මම කියන දේ තේරුමක් තියෙනවා. ඔයා කියන දේ තේරුමක් නැහැ. පුරේ අවචනීයම් පච්චාවත්. පුරේ වචනීයම් පච්චාවත්. ඕක පස්සේ කියන්න ඕනේ ඔන්න ඔයා කලින් කියනවා. කලින් කියන්න ඕනේ පස්සේ කියනවා. අදිචින්නන්තේ විපරාවත. ඔයා පුරුදු කරගෙන ආපු දේ ඔයාලට පැටලිලා තියෙනවා. කරුණාවෙන් කියන එක වෙනම දෙයක්. නමුත් අපි අර විග්‍රාහික කතා කියන්නේ කියන්නේ මේ සිද්ධවන්ත කතා කියන જાති. අනිත් පටලවන්ත කියන කතා જાති. ආරෝපිතෝ තේවාදෝ මම මෙයාට මේක ඔයාට අභියෝගයක් කරනවා කියලා බසින් අභියෝග කියලා කියන වචනයක් ඇයි දන්නේ නමුත් අභියෝගයක් කරනවා ආරෝපිතෝ තේවාදෝ නිග්ගහිතෝ තුමසි ඔයා ඔයා අතනින් ඉවර වෙලා යනවා තරවාද ප්‍රමුඛ මේ වාදයෙන් බේරෙන්න පුළුවන් නම් ඒ විදිහට ලෑස්ති වෙන්න. එහෙම විග්‍රහ කතා වලින් ඒව රූපයි විග්‍රහි කතා බෙදිලි කතා වලින් නැත්තම් ඕනෝවෙන්ට එන කියා ගන්න කතා වලින් පටිවිරතෝ හෝති අයින් වෙනවා ඉදම් පිස්ස හෝති සීලස්මින් මේකත් සීලයේ කොටසක්. මතක තියෙන්න ඕනේ. මේ කවුද කියන්නේ? මේ කතා කරන එකන නෙවෙයි. මේ Skype එකෙන් කතා කරන මයික්‍රෝෆෝන් කතා කරන්නා නෙවෙයි. ඔහු ලියුම්කාරයෙක් විතරයි මෙතන. ওই මයික්‍රෝෆෝනයක් විතරයි මේ තථාගත වචනය. අපි මල් පූජා කරන්නේ, ගිලම්පස පූජා කරන්නේ, ආහාර පූජා කරන්නේ, වන්දනා කරන්නේ. ඒත් අර කියන්නේ I follow බුද්ධ කියලා කියන්නේ එයා <laughs> තමයි කියලා තියෙන්නේ. ඉදම්පිසෝති සීලස්මි. එකෙන් පටිවිදතෝ හෝති. ඇත්තට බුදුහාඳුර වෙනුවෙන් ඇහැට වෙනවා නම් උන්වහන්සේ ආදරේ නම් අපිට බැරි වුණත් ඒක අගේ කරන්න. ඊට පස්සේ අර මහා මේ මජ්ක්‍ධිම සීලේ අර කීපෙකම සීල් සද්දාදී භෝජන බුඤ්ජිත්වා දූතෙය්‍ය පහින ගමනානියෝග. රජේ ඇත්තන් සඳහා පණිවිඩ ගෙනියනවා. ශාස්ත්‍රීයවරුන්ගේ බ්‍රාහ්මණවරුන්ගේ ගහපති කුමාර කුමාරගේ කෙනාගේ පඩුවේ ගෙනියනවා. ඒ තමන්ගේ තමන් එයාට අවශ්‍ය කෙනෙක් කියලා පෙන්වන්න තමයි අපි එහෙම කරනවා. ඒ වගේ ඥායින් වෙනවා. නැත්නම් ඒත්තු පණිවිඩය යොදනවා. මේ හිතෙන්ද මෙයා මේ කියන්නේ මේක අහවලාට බාර දෙන්න මං කීවයි කියලා කියන්න මේ ලියුම දුන්නාම හරි මං අස්සම් කළා තියෙනවා. කිව් ඔය විදියට අපි කරක් තියෙනවා නේ වගේ ඥායින් වෙනවා. ඒක මධ්‍යම සීලය. මං තාම කෙටි කරලා මේ කියන්නේ මහා සීල. මහා සීලෙදි වෙන්නේ අර විදිහටම සද්දාදේය භෝජනානි භුංජිත්ත හුඟක් වෙලාට මෙතෙන් දෙන්නේ මිච්ඡා ජීවය. මේකේ සල්ලි හම්බ කරන්ට මුදල් හම්බ කරගන්නට ක්‍රමයක් වෙනවා. එක එක දැන් ඒ කියන්නේ ශාස්ත්‍ර කියන ඒවා නැකත් හදන ඒ වගේ දාත්තම හුඟක් මෙතෙන්දි කියවෙන්නේ. පොරොන්දම් බැලි වගේ දේවල් කෙරෙන්නේ නැහැ ඊට පස්සේ. ඇස්ට්‍රොලොජිස් එහෙම ඒවා නැහැ ඊට පස්සේ. ඒ ඒ වගේ දේවල් වලින් සම්පූර්ණයෙන් අයින් වෙනවා. ඒ බොහොම හොඳ දේවල් ඉගෙන ගන්න. ඒත් තමන් කරන දේ ඒවා තැනටවත් ඒවා ඉන්න තැනකටවත් යන. ඒවා තියෙන පුවත් පතක්වත් ඒ තියෙන තැනකටවත් යන්නේ නැහැ. ඒකින් බලන්නෙත් නැහැ. ලග්න පලාපල හරි ඒ වගේ අයින් වෙන්න ඕන. ලুকু රැවටිල්ලක් වෙනවා. ඒ නිසා ඒ ඒ ටික තමයි මහා ආශීල වෙන්නේ. එතෙන්දී ඒකම තාම කෙටි කළා. මොකද ඒක කතා කරස් දෙක දින දෙක තුනම මේ මේ විදිහට සෝ ඉමිනා අරියේන සීලස්කන්ධයෙන් සමානලාගත්තු. සාමාන්‍ය සීලස්කන්ධයකට වඩා වෙනස් මේක. උතුම් සීලස්කන්ධය. තමන් තමන්ට පවරා ගන්න මම මේක කරන්නෙත් නෑ මේක කරන්නෙත් නෑ මේක කරන්නෙත් නෑ අර කලින් කිව්වා කලින් අනුමිතක්ෂේපච්ච අනිත්‍යයට පේන්ට නෙවෙයි දැන් Tamanට තේරෙන අර සෝන දණ්ඩ ඇත්තා කියේ ප්‍රඥා සීල පඤ්ඤා දෙකෙන් මේ අත හොදනකොට ඒ අතත් හොදනවා කියලා අන්න ඒ වගේ. ප්‍රඥාවෙන් අනුග්‍රහ කරමින්. සෝන දණ්ඩ කිව්වේ එහෙමයි. අත හොදනකොට දකුණු අත හොදනකොට නමුත් අත් දෙකම ටැප් එක ළඟට අල්ලලා අපි අත් දෙකම හොදා ගන්නවා. අන්න ඒ වගේ. අතින් අත හොදනවා වගේ. ඒ වගේ ප්‍රඥාවෙන් අනුග්‍රහ දක්වලා Tamanට තේරෙනවා මං නොකරපු දෙයක් නැහැ දැන් ඉතින් මේක විතරයි කරලා නැත්තේ ඒ නිසා මං ඒක කරන්න ඕනේ කියලා. එහෙම සීලakkhandයෙන් සමන්නාගත වුණාම ආර්ය වූ ඔන්න හොඳ වචනේ. අජත්තං තමන්ගේම හිත තුලට දැනෙනවා අනවජ්‍ය සුඛං. මගෙන් ලෝකේට වැරද්දක් වෙන්නේ නැහැ. මේ සත් ප්‍රජාවක් කෝටි ප්‍රකෝටියක් මතුවලා ආවනේ අපිට මතකදර මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සත්‍ය මතුවලා නැහැ හැටි කිව්වා. ඒ වගේ මේ හේතුක හරි ද්වේතුක හරි මහ පිනක් කරලානේ අපි බණින අප විසින් බණිනු ලබන ඒ ඇත්තු හරි මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තියෙන්නේ දුර්ලභනේ දුර්ලභවයි ඒක ලබලා තියෙන්නේ ඒ නිසා ඒ වූ අපි කම්මස්සකතා ඥානේනවා නම් ලොකු පිනක් කරලා තියෙන අනිත්‍යයි. මං මේ මං කාට හරි බනින්න හදනවා නම් ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට එහෙම නැත්නම් මිත්‍රයෙකුට මිතුරියකට. එතකොට තමයි තේරෙනවා මේ පරිසම් වෙන්න ඕනේ කියලා. අධ්‍යාත්ම අනවජ්‍ය සුඛ වෙනවා ඒක. මම වැරද්දක් කරන්නේ මිනිස්සෙකුට සත්වයකට. ඒ එක ලොකු සපතක් එතකොට. මගේ වචනේ මං කියලම් කියන්නේ මං බොරු කියන්නේ. කාමේසු මිච්ඡාචාරාන ඒ විතරකුත් නෙවෙයි. සද්දා දේයානි භෝජනානි බුඤ්ජිතෝ මේ දේ කරන්නේ. I respect the uniform කියන අන්නේ විදිහට. ඒ නිසා එතෙන්දී අනවජ්‍ය සුඛ නිවරදි කැමේ සපතක් එනවා. ඒවංකෝ ප්‍රාප්න සීල් බික්කු සීල සම්පන්න හොත් මේ තථාගත බැරේ ලෝකේ පහළ වෙලා දැන් මුණු අර මේ බ්‍රහ්මජාල සූත්‍රෙම ගිහලා යන්න ඕන. පෘථුවියක් පහළ වෙලා ඒකේ ඔක්සිජන් නැතුව වතුර පහළ වෙලා ඊට පස්සේ මිනිස්සු දේහ ලැබලා අර ආබස්සරත්වෙන් ඇවිල්ලා ඒ ඒ මේක සංවර්ත විවර්ත වේගෙන එනකොට මේ කාලේ අපිට ලැබිච්ච සංඥා මේ වශයෙන් කිව්වොත් මහා මායා කිව්දවෙන් පහළ වුණා සිද්ධාර්ථයන්. ඒ ශරීරය සම්්‍යක් සම්බුද්ධ භාවයේ මතුණා. ඒ මිනිස්සුත් తත්වයේ අතරතුර. දස සහස්‍රී ලෝක ධාතු සංකම්ප කියන්නේ ඒක දස මුළු මිල්කි වේ යුනිවර්ස් එකම හෙල්ලිලා ගියා ඒක ඒක මොකද මේකේ අනිත් පැත්තේ යන රත්යක් ආවේ ඒකින්ද ඒ තථාගතයන් වහන්සේ දේශනා කරු මාර්ගයත් එක්ක යනකොට මේ අනවජ්‍ය සුඛේනවා කියලා තථාගතෝ ලෝකේ ඉති අරහං සම්මා සම්බුද්ධ. දැන් අපි හිතමු දැන් දැන් පාවිච්චි කරන කැලෙන්ඩර් වර්ෂ අනුව 2019 නේ අපි හිතමු 4000 4019 ආයෙත් අවක්කඩු පෙනහළු ඇතු එනකොට ආයෙත් මේ ඔලුවක් ඇතු එනකොට එහෙම එකක් හම් වෙන්නේ අර ඥාන පද්ධති ඒ ඒ නිසා ඉතින් ලිංගිකත්වයත් එක්ක ගිහිලා පංචශීලයෙන් නම් සමහර තියෙනටත් දිනනවා කන්න බොන්න ඕනමනේ එතකොට ආහාර නිද්‍රා භයමයි තුන tie එච්චරයි කවුරුත් කරන අය එතකොට 4019 ආයි තාවුත් එහෙම වකු මිනිස් වකු gadu මිනිස් මේ අක්මා මිනිස් ඔළු මිනිස් ඇස් සහිතව නමුත් තථාගත ධර්ම ඇහෙන්නේ මුකුත් ඇහෙන්නේ නැහැ අර ආහාර නිද්‍රා භයමය තුන විතරයි කෙරෙන්නේ. හිතල බලන්න එතකොට. නමුත් විපස්සනා ඥානට අහුනොත් එහෙම අර පච්චේක බුද්ධි කියන්නේ ඒකයි. ඒ ඒ වගේ තේරෙන නිසා තේරුම් ගන්න එක හොඳයි. තේරුම් ගන්න එක හොඳයි. ඒක තමයි සීල මහා සීලිතරෙන් එතනින් ආවරයි. අපි මේ ගැන ගාක් කතා කරන නිසා මා කෙරි කෙරි තථාගතයන් වහන්සේගේ මාර්ගය පිළිබඳ කාටවත් කිව්වාමත් නෙවෙයි මටමත් කියාගත්තමයි. ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කල්යාණ මිත්‍රයන් සහ කල්යාණ මිතුරයන් අපත් කැමති දහම් අසන්නත්. ඊට පස්සේ අපි කතා කරන්නේ ඉන්ද්‍රිය සංවැදේ යන මේ මාර්ගය පිළිබඳ සෝන දන්තට බුදුහාර කියනවා අර කලින් කිව්වා වගේම අර විශාල යාගයට වඩා වැඩ අඩුයි. දැන් නම් අපිට හිතෙන මේක මහන්සියදී කියලා බුදුහාමුදුරන් කියන්නේ මේක එච්චර මහන්සින දෙයක් නැහැ කියලා. පත්‍රේ කියන වඩා පත්‍රේ නොකියන එක මහන්සිය අඩුයි. ටීවී බලන එකට වඩා නොබලන එක මහන්සිය අඩුයි කියලා. ඒ නමුත් අපිට පේන්නේ ඒක මහන්සියක අභියෝගය වැඩි අපිට. පුදුජන මනසක් නිසා වක්ලාට එහෙම වෙන්න දෙන්න තියෙනවා. මම ඔක්කොටම කියන්නේ පුදුජන මනස් කියලා මම පොදුයි වචනයක් පාවිච්චි සම්මා සම්බුදු සරණයි ධර්ම සාකච්ඡා කරන්න. බොහොම පිං සත්‍යතුමා කල්‍යාණ මිත්‍රින් සාකච්ඡාවට සම්බන්ධ වෙන දිල්රුක් මහත්මයාට පුළුවන් සම්බන්ධ වෙන්න. අවසරයි සත්‍යතුමා කල්‍යාණ මිත්‍රින් අවසරයි මහිතන්නේ අපි චල ධර්ම කරුණු ප්‍රමාණය සාකච්ඡා කරා මේ සීලය සම්බන්ධයෙන් අපි කලින් සූත්‍ර වගේම ඒ වගේම කරුණු කීපයක් විශේෂ ප්‍රශ්නයක් හෝ අදහසක් නම් ඔළුවට ආවේ නැහැ. නමුත් කරුණු කීපයක් අපිට අපිට තමයි දැන් මේ මෙතනදී මේ බ්‍රාහමණ තුමා අහන්නේ මේ මේක මේ કોઈ පහසු විදිහක් තියෙනවද කියලා මීට වැඩිය ලේසි. ඒ වගේම වැඩිපුර කුසල් පැත්තට වැඩිපුර යවෙන. ඉතින් එතනදී ඉතින් සමහරලාට හිතෙනවා මෙහෙමත් ඉතින් දැන් ඒ කියන්නේ ඒතකොට පහසු නිසාම මේ දැන් අපි හිතමු මොකක් මේ දාන දෙනේවා වට කල් අරගෙන එතකොට මේවා ඇවිදලා මේ සමහරවල් පන්සල් තියෙන්නේ ඈත වටකින් ඩ්‍රයිව් කර වාහනයක් එලවගෙන යන්න ඕන පැය මේ සමහරවල් පැයකමාරක් සමහර වෙන්න පුළුවන් ඊටත් වැඩිය ඊට පස්සේ සකස් කරලා මේවා දෙන එක කරදරයි එහෙම නැත්නම් මේ පන්සල් හදනවා කියන එක ඊටත් වැඩිය සල්ලි එකතු කරලා මේවා කරලා වට කාලය ශ්‍රමය මේ ඔක්කොම විතරටි ලේසි නිකන් මේ ගෙදරක කාමරයක මේ වාඩි වෙලා ඉඳගෙන වාඩි වෙලා මේ ඉන්න එහෙම එහෙම අදහසකට වඩා මට එහෙමද නැත්නම් මට හිතුනේ දැන් අපි හිතමු දැන් පටන් ගන්නවා සීල එක අපි දාන එක අපිට පුරුදු කර දෙනවා පොඩි කාලේ තමයි අපිට පොඩි කාලේ අපිට භාවනාවක් කරන්න තරම් හැකියාවක් නැති වෙන්න පුළුවන් නමුත් අර සීල් දානයක් දෙන එක පන්සලකට දානයක් දෙනවා එතකොට යම් යම් පන්සලේ වැඩ කටයුතු වලට උදව් වෙන ඒ ආදි වශයෙන් දැන් එතකොට මෙහෙම කරගෙන යන අතරේ දැන් මේ මේ මේ මේ වයි යම් කිසි ආකාරයක ප්‍රතිඵල දකින්නකොට මේ ලොවත් ඒ වගේම පරලෝක වශයෙන් කියන අවබෝධය එනකොට මම හිතන්නේ ඊට පස්සේ බුද්ධ ධම්ම සංඝ පිළිබඳ ඒ සරණ ගියාට පස්සේ තමයි මේ ධර්ම මාර්ගයේ පටන් ගන්නේ කියලා ඊට පස්සේ අපි හිතමු පන්සිල් රකින්න ඕන කියලා හිතනවා කියලා. දැන් මේ පන්සිල් රකින්නකොට සමහරලාට හිතෙනවා දැන් මේ මම මේ පන්සල් හදන්න යනකොට මට මේ ගස් කපන්න වෙනවා. දැන් ඔය අපි දැන් අර චූල සීල අපිට සත්‍යීත්ම විස්තර කරා වගේ මම මේ උදාහරණයක් වශයෙන් දැන් සමහරලාට අපිට මේ ගස් කපන්න වෙනවා. එහෙම නැත්නම් මේවා මේ ටර්මයිට් අපි හිතමු ඒවට සතුන්ට බෙහෙත් ගහන්න ඕනේ ඉඩම් ගන්නකොට. ඉතින් මේවත් එක්ක මේ අමාරුයි මේ සීලය කරගෙන යන්න. එහෙම නැත්නම් මේ ට්‍රේඩ්ස්මන් ඔයකත් එක ඩීල් කරන්න ඒ කට්ටියත් එක්ක කරන්න නම් මේවා අරදර ඊට පස්සේ දැන් අපි හිතමු දැන් අපි ටිකක් භාවනා කරගෙන යනකොට පටන් ගන්න ටික ටික කරගෙන යනකොට මේ කියන මේකේ අර හිතේ තියෙන දෙකොට අකුසල අඩුවෙ යනකොට හිතෙන්න පුළුවන් කියලා හිතනවා මේ තව ටිකක් වැඩිපුර කාලයක් මේකට තියනවා නම් හොඳයි කියලා දාන වගේ දේවල් වලට වැඩි මිත්‍ය වැඩි පැතිපුර කාලයක් මේකට අන්න ඒ වගේ ප්‍රතිඵල මේ මාර්ගයේ ප්‍රතිඵල අනුව ඉදිරියට යන තත්ත්වයක් වගේ කියලා මට හිතුනේ මොකද අපිට ස්වාමීන් වහන්සේලා කියනවා භාවනා කරත් පුළුවන් වෙලාවට පන්සලට ඇවිල්ලා පන්සල ඇමෙදලා ඒකත් සතියෙම කරලා යන්න කියලා එහෙම නොකර ඉන්න එපා කියලා ඒක සම්පූර්ණයෙන්ම ඉතින් ඒ වගේ හිතුණා ඒ ටික තමයි කියන්න ඕනේ තිරුවන් සරණයි තවත් කල්යාණ මිත්‍රින්ට අදහස් වලින් සම්බන්ධ වෙන්න පුළුවන් සිස්ස චන්දානි ඔබතුමියටත් මධ්‍යම සීලය ගැන යම්කිසි දෙයක් කියන්න තියෙනවද ඇයි මජ්ජිම සීල විතරක් අපි ගන්න අපි චූල සීල මජ්ජිම සීල මහා සීල ඔක්කොම කෙටියෙන් කතා කරලා අවසන් කළා <laughs> සීලේ කිව්වහම දැන් ඒකට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් රත් විනීත සූත්‍රය ගත්තහම පෙන්නනවා කරත්ත හතකට සමාන කළ මේ ගමන. ඒකෙ පෙන්නනවා මුලින්ම තියෙන සීල විසුද්ධිය කියන කරත්තේ. ඒ සීල විසුද්ධිය පටන් අරගෙන ඉවර වෙන තැනටම ගියේ නැත්නම් චිත්ත විසුද්ධි අනිත් කරත්තේ හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි කරත්තේ තියෙනවා ඊළඟ කරත්තේ. ඒ කියන්නේ ඒකයි ඔය දැන් එක එක්කෙනාගේ සිත්වල තියෙනවා ඩිග්‍රී එකක්. ඒ කියන්නේ ප්‍රමාණයක්. දැන් සමහර කෝවා මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ මොනවද තර්මයිට්ස් ලව මට තියෙනවා නොයෙකුත් ඒවා කිව්වා. එතකොට අපිට පේනවා අපි කොයිතරම් අල්පේච්ඡ සන්තුට්ටි. ඒ කියන්නේ අතෑරලා අපි මෙහාට එන්න ඕනිද කියලා මේ මාර්ගයේ යන්න මේ කියන සීලේ පිටින්නේ තරම් දීසි නෑ. නමුත් අපි අර ඒව ඇදිලා ඉන්න නිසා අපිට ලීසි නෑ. ඇත්තටම අර ටෙලිවිෂන් එක නිගුවාම ටීවී එක ඉවරයි පත්තරේ තිබ්බහම ඉවරයි වගේ අරව කපලා දාන්න පුළුවන් නම් මේ සීලේ පැත්තට ඉන්න පුළුවන්. ඒක හොඳට තේරෙනවා මහන මම වනවාසීව හිටියා. එතකොට තේරෙනවා පරප්පු දුවට මම ගියේ. එතෙන්ට ගියාම අර ඇඳෙමුත් නෑ මුකුත් නෑ ගලක් තියෙන්නේ පැදුරු කැරි ඉරිලා ගිය පැදුරු කැලක් තියෙන්නේ ඊළඟට හැමතැනම හුමුණු යනවා ඇඟටත් වැටෙනවා මුල්ල පිටිකක් අපහසු වෙනවා ඒ කියන්නේ අර අපන අතහැරලා ආවට මෙතන අතරින්න තවත් ඒවා තියෙනවා ඒතොර සීලේ පිළිපෙන්නකොට අපිට හුඟා තියෙනවා තව ඉගෙනගත්ත යුතු දේවල් බොහොමයක්. ඒක තමයි අපේ ගුරු උතුමාණන් වහන්සේ පෙන්වන්නේ සති සම්ප්‍රජඤ්ඤය. අපිට ඒ මා අවස්ථාවේදීම උදව් වෙන දෙයක් තමයි මේ සතියයි ඒකත් එක්ක එකතු වෙච්ච ප්‍රඥාවයි සති සම්ප්‍රජාන්නේ ඒකනේ අර මේ සම්මා දිට්ඨි සූත්‍රයේ පෙන්නන්නේ අපි මුලින්ම කුසල් අකුසල් කියන්නේ මොකද්ද? හොඳ නරක කියන්නේ. මටත් යහපත් අනිත් අයටත් යහපත් දේ තමයි අපි කතා කරන්න ඕනේ. එතකොට තමයි කතාව මුලින්ම හොඳ වෙන්නේ. ඒ වගේ අපි ටික ටික ඈත් වෙලයි එන්න ඕනේ. එතකොට අපි ওই චූල සීලෙන් පටන් ගත්තේ ඒකයි. නමුත් චූල සීලේ විතරක් හිටියොත් අර දෙවෙනි කාර්යය නම් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ අපි පටන් ගත්ත දැන පොඩි පීවරක් ගිහින් කරත් කැඩිලා ගියා. ඒකෝට අපිට ඊළඟ එකට යන්න බෑ. ඒකයි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ පාරට බහිනවා නම් සෑහෙන කැපකිරීමක් ඒ කියන්නේ අල්පේච්ඡ සන්තුෂ්ටි කියන ගුණාංගය සෑහෙන්න දියුණු කරගන්න ඕනේ. එතකොට තමයි අපිට සීලෙ පිහිටින්න ඕනේ. ඒක අපි පටන් ගන්න ඇත්තටම දානේ. අපිට දන් දෙන්න බැරි නම් අපිට අල්පෙච්ච වෙන්නත් බෑ, සුළු දෙයින් සන්තෝෂ වෙන්නත් බෑ. ඒ ඒ ඔක්කොම එකට එකතු වෙලා එන ගමනක් නිසා මේක මේ අපි වෙනවා අද අපි දානි ප්‍රැක්ටිස් කරනවා සීලේ ප්‍රැක්ටිස් කරනවා වචනේ නැහැ එකට යන එකටම තියෙන දැන් අපි පන්සිල් ගත්තහම කයයි වචනයයි සංවර කරගන්නවා සමාජී ජීවත් වෙන ප්‍රමාණයට. තව ටිකක් එහාට සිල් ගත්තාම අපි තවත් ටිකක් ගැඹුරුයි. එතකොට ඩිග්‍රී එකයි අර වෙනස් වෙන්නේ. එතකොට අපිට ගෙදරක ඉන්න බෑ. දස සිල් ගත්තොත් තවත් අමාරුයි ගෙදරක ඉන්න. ඒක නිසා තමයි පන්සල්ට ගිහින් පොයදාට ඒ සීලය ගන්න. එතකොට ඒකට වාතාවරණයක් අවශ්‍ය වෙනවා. ඒතර අපිට පේනවා මේක පහසු ඒ වගේ පසුබිමක දැන් අර සත්තු මරලා ඒ සත්තු පූජා කරලා ඒව කරනවට වැඩිය බොහොම පහසු දෙයක් හැටියට පින්නේ ඇත්තටම අරකින් වෙන ප්‍රතිඵලය. ඒ කියන්නේ අපි සත්තු මරලා සංසාරේ දීගහගෙන දිගටම සංසාරේ පෙරලි කර කර යන්න ඕනේ. නමුත් මෙතන මේ සීලේ පිහිටියොත් අපි මේ විදිහට මේ වචනයයි මේකයි රැකගත්තොත් අපේ සංසාර ගමන හිටි කරගන්න පුළුවන්. සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම සෙල්වන්. බොහොම පිං චන්දානි තවත් ටික වෙලාවක් තියෙනවා කල්යාණ මිත්‍රයන්ට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. රුණ මහත්තයා ඔබතුමාට එකතු වෙන්න පුළුවන්ද? ඉතින් සම්මානයකදී සෑහෙන විස්තර හොඳට පැහැදිලි කරලා දුන්නා. මම අර පෞද්ගලිකව මගේ යම් කිසි අත්දැකීමක් තියෙනවා කලින් ඒක මම බෙදාගත්තත් හොඳයි කියලා හිතනවා උද්‍යෝගමත් වෙන්න පුළුවන්කම තියෙන සමහර වෙලාවට ඒ වගේ ඒවල් තියෙන අහනකොට අර අපිට තියෙන දේ මටත් තුන දේ තමයි මුලදී අපි දාන්නට ඇත්තට යොමු වෙනකොට බාස් පිරිස කියලා ඒ පිරිස හුඟක් අපේ වර්ණනාවල් කරන පැත්තට යනවා. දැන් පිරිසක් ඇසෙන්නේ වැඩ කරනකොට ඒ එහෙම දැක්කමත් අපිට දැනට පිටසක් දාන කටයුතු වල යනකොට ඒ දාන ලබන අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා ඒ වර්ණනාව ලැබිලා ඒ එහෙම තිබුණ කාලයක් තිබ්බද ඒකම මම සීලේ පැත්තට නැඹුරු වෙනකොට මම දැක්කේ අර්ථි අර්ථිස්ට් කියන ලේබල් එකම හැල වෙන පැත්තට දැක්කා මේක මේක නොකළ යුතුයි කියන එක අපි මේ ඊළඟ දැනට අපිට යන්න තියෙන බාධා ටික තමයි මම දැක්කේ අපිට මේ ඇයි මේ වෙලා කියන එක. ඒ දාන කියන වර්ණනා කරන තැන සුභාක් වේලාවට බුද්ධිමත් නැහැ සුභාක් කරගෙන හිතනවා ඒ කෙනෙක් සීලයට නැඹුරු කරන එක උද්‍යෝගමත් කරනවා. ඒ අතින් බලනකොට මේ කල්‍යාණ සම්පස්සේ වෙන මට වැදගත්කම තමයි. ඔබ සම්ප්‍රාප්තයට පින්නේ හැම දෙනාටම වගේ ඒ ඒ එතන වර්ණනා කරන එක තමයි මේ මෙතන අපි මම දැක්කේ කම වටිනාකම. ඒ වගේ පිළිසක් හම්බෙන්නත් අපි මොන හරි කෙනෙක් කරලා තියෙනවා. නැත්තම් අර අර වගේ ඒ යම් කිසි හොඳින් වඩා හොඳට යනකොට අර ප්‍රතික්ෂේප වෙන ගතිය තමයි. ඒ ලක්ෂලාවට තනි වෙන ගතිය වගේ දේවල් එනවා. ඒකකොට සමහර වෙලාවට මේ කල්යාණ මිත්‍යා කියන එක කවුද කියන එක හරි කල්යාණ සම්පත්තියේ තියෙන ප්‍රයෝජනය තේරෙන්නේ ඒ වගේ අවස්ථාවන්වලදී සම්මත ආතනදී කෙනෙක් හරියට තේරුම් ගත්තේ නැති තමන්ව හරියට තේරුම් ගන්න නැති හුඟක් දෙනෙක්ගේ වර්ණාවට වඩා ඒ බුද්ධිමත් කෙනෙක්ගේ තියෙන අනුදැනුම කොච්චර වටිනවද කියලා තේරෙන්නේ නැත්නම් අපි හුඟක් වෙලාවට අර සමාජයේ මේ එන ප්‍රතිචාර ටික තමයි බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද ඒකට වරුස්සර කරු වෙන්නේ කියලා තමයි මට තේරෙන්නේ. ඒකට එහෙම නැතුව මාර්ගයේ ඉස්සරහට යන්න නම් ඒ උද්‍යෝගමත් කරන කල්යාණ මිත්‍රකම කල්යාණ මිත්‍රෙක් වටිනවා අර වගේ තමන්ගේ ಗುಣ වර්ණනා කරනකොට හරි ඒ තමන් ගැන දන්නට උන්කම් බණින හරි ආයත වඩා අපිට අපේ මාර්ගය හරියට පැහැදිලි කරගන්න පුළුවන් කල්යාණ මිත්‍රෙක් කියන එක ඉන්නේ කොහොමද වටිනවද කියන එක. මම බලද්දි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන ඒ කවුරු බුදුහාමුදුරගේ කල්යාණ කියන එක දැන් දෙතන ඉතින් මේ වචනේ කියන තරමට එහෙම වචනේ ඉන්නේ නැහැ ඒකේ තියෙන වටිනාකම. දැන් ඔය වගේ මේ වගේ ප්‍රශ්න අපි දැන් අපේ වර්තමානයේ අපේ දැන් තියෙන දේවල් වලදී සමහරවිට අර පැකිල්ල රජුරෝ වගේ තීරණ තමයි අපි ගන්න. ඒ කියන්නේ අපි රජවරුන්ට ඒ ඒකායට අපි තියෙන වැරද්ද කාගේ හරි එකට වැරද්ද පටවලා එයා වැරදි නෑ වැරදි. මේක අපි කළ යුතු දේ මොනවාද මම කළ යුතු දේ මොනවාද හරියට කියන එක තේරුම් අරගන්නකොට මේක ධර්මයේ පැහැදිලිවම බුදුහාමුදුර කියන දේවල් ටික අපි හරියට කරන්නේ නැතුව අර වෙන පැත්තකට රස දික්කරන එක තමයි ලේසිම දේ. අර සතිසමත්වෝගේ අවුරුදු 20ක් මේ දක්වා තිබුණ කියන්ත ඒකකොට නම් දෙනවා ඒ කාරණා ගැන. දැනුත් මේ මට තේරෙන එකම දේ තමයි ධර්මයේ කල්යාණ මිත්‍ර බුදුහාමුදුරින් කල්යාණ මිත්‍රාගේ ඒ ශ්‍රාවක සංඝයන්ගේ ධර්මයේ මෙච්චර කාලයකට ආපු එයාගේ එයා කොච්චර මට උදව් කරලා තියෙනද ඔයගොල්ලෝ ඇසුවේ මේ ඒ සිදුවීමේදී මේ උලාතින් සිදුවීමේදී කෙලින්ම සම්බන්ධ සමහර තැන්වලදී කෙලින්ම සම්බන්ධ වෙන්න වුණා මට ඒ අවස්ථාවවලදී වුණා ඒ ළමයින්ගේ කඳවල් දෙකේ එකට කියලා තිබුණ කඳවල් ස්ථාන එනකොට වුණා මට කිසිම තරහක් ඒ සිද්ධිය කරපු අය ගැන ඇති වුණේ නැහැ ඒකට හේතුව මම දන්නේ මෙච්ච වටිනා ධර්මයක් යම් කිසි මට්ටමකින් කියන්නේ මහා සාගරය වගේ කියන්නේ පොඩි වතුර බිඳුවක් වගේ එකක් හරි දැනගන්න හම්බුනේ වටිනාකම හැටියට තමයි දකින්නේ අපේ සිදුවුම් වලදී අපි කොච්චර මානසික වැටෙන්න ගියාද මේ ඕ වැරදි දෙයකට යොමු වෙන්න ගියාද කියන එක තේරුම් ගන්න. ඒ හම්බෙලා තියෙන දේ වටිනාකම ඇත්තටම නිල කරගන්න බැරි තරම් කරනවා. ඒ සිදුවීම එහෙම නොවි අවුරුදු 10කට කලින් වගේ ඉතිරිලා තියෙනවා. ඒකම අපි කොයි වගේ විදිහට මම කොයි වගේ විදිහට හැසිරෙන්න කියලාද මේ වෙන දේවල් වලට කොයි වගේ ප්‍රතිචාර දක්වන්න කියලාද නැත්නම් මේ අනිත් අය අපි ගන්නන දේවල් වලට අපි විතර හම්නේ අවුලෙන්ද කියාද කියන ඒවා නැත්නම් අපි ඉස්සර ඔකේ රාජ්‍ය චෝර කතාව යොමු වෙලා ඒක ඉස්සරහට කියලා කවුද සුදුසු කියන හොයන්නේ නැතුව දැන් මේ වගේ දෙයක් වටිනා කර යුතු දෙයක් කරන්ද පස්සෙකට ආලා කොච්චර අනවශ්‍ය දේවල් පිළිබඳව යන්න ගියාද කියන එක තමයි තේරෙන්නේ. හින්දා කල්යන්න උත්සවනාට බොහොම තේරි. ඒ ඔයගොල්ලන්ගේ තියෙන ඔයගොල්ලන්ගේ ගත්ත දේවල් ඒ ඔයගොල්ලන් ගත්ත කටනේ අපි අත්තම කිව්වා වගේ අතනෙන් ගන්නෙත් සසගත ධර්මයේ මොකද අපිට කෙලින්ම දඬසගත යනවා පිළිතරණ කාන් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔය කල්‍යාණ මිත්‍රයන්ගේ මාර්ගයෙන් ඔයක අහගන්න හැම්බෙන එකම මම හිතන්නේ කොහොම වටිනවා කියන්නේ. ඒක ඒක කාර්ය කරන්නේ ඔබ ඔයගොල්ලෝ කොහොමද අපිට මේක සම්දෙනාට බොහොම හිතනවා. ඊළඟ සරණයි තවත් කල්‍යාණ මිත්‍රයන්ට එකතු වෙන්න පුළුවන් නම් ඉතාම කෙටි වෙලාවක් තියෙනවා නැත්නම් අපි සතේ තුමාට යමු යමු සාකච්ඡාව නිමා කරන්න. ඊළඟ සරණයි අවසරයි සතිජිතුමනි සතිජුනේ තුමනි මේ දේශනාවේදී ඇත්තටම බ්‍රාහමණ තෙමේ අහන්නේ මේ දානය දානය පිළිබඳව මීට වඩා පහසු මීට වැඩිය ඵල තියෙන දාන තියනවාද කියලා අනුක්‍රමයෙන් අහගෙන යන්නේ. එතකොට තථාගතයන් වහන්සේ ක්‍රමානුකූලව ඇවිල්ලා සීලය කරාම එනවා. එහෙමනම් මේ සීලය දානයක් වෙනවාද ඒ කොහොමද කියලා පොඩ්ඩක් විස්තර කළ දුන්නොත් ඒක වටිනවා කියලා හිතුණා. ඒ වගේම ඒකේ තවත් පැත්තක් මේ දාණය සීලයක්ද දානයක් සීලයකටයි තියෙනවද කියන කාරණේ පොඩ්ඩක් විමසලා විමසන්න පුළුවන් නම් වටිනවා තිරුවන් සරණයි. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. දැන් මෙතන කරුණු කීපයක් ඒ කතා කරනකොට කියන යඤ්ඤ යඤ්ඤ කියලා කිව්වේ දානේ කියන එකමත් නෙවෙයි මෙතන. දෙවියොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ එතකොට ඒ දෙවියන් සතුටු කරන්ට කරන පූජා ක්‍රමයක් කියලා තියෙනවා. ඒක රිචුවල්ස් කියන එක මෙතන යඤ්ඤ කියලා වචනේ ඉන්නේ හුඟක් වෙලාවට යාග කියන එක අපි මෙතන දානේ කියලා පාවිච්චි කරන්නේ. කළාට මේ ඒක කෙරේ මහා විජේත රජතුමා. නමුත් අපි හිතමු දැන් මේ කූටදන්ත බ්‍රාහ්මණ ඒ ඒ පූජකතුමා නැත්තම් ඒ මහාචාර්ය වගේ කියන්නේ එයා ඒක කෙලේ ඒ අංශෙ ලොක්ෙක් වෙන්න ඇති. එයා ඒක කෙරේ කාටත් යහපත දෙසක්. ඒ කියන්නේ මේ ප්‍රතිඵලය අපි හිතමු අපට වැස්සෙන වැස්සෙනටි අපි හිතමු වරුණ දෙවි මම මේ කතාවක් විතරයි හදන්නේ හොඳ එහෙම දෙයක් ඒ වේදේ තියෙනවා කියලා කතාවට නෙවෙයි වරුණ දෙවියන් නිසා තමයි මේක වෙන්නේ සතුටු කරන්න ඕන එහෙම සතුටු කරන්ට නම් දෙවියන්ට පූජා කරන්න ඕන පූජා කරන්ට නම් ඉතින් ඒ ප්‍රාණයක් පූජා කරන්ට ඕන. උහුම ඉතින් සම්ප්‍රදායවල වල කතා තියෙනවා. එතකොට ඒක බෞද්ධ කරගත්තාම ප්‍රාණයක් පූජා කරනකොට පොල් ගහක් පූජා කරනවා. පොල් පැලයක්. මෙතන ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගය නිසා සත්ත්වඝාතන අයින් වෙලා ඉන්න නිසා නැත්තම් අර ඇත්තෝ එළුවන් බැටළුවන් හරකුන් හරක් පැටව එළදෙනුන් හත්සිය හස්සිය අරගෙන ඉතින් ගණන හදනවා ඒක හත්සිය හස්සිය හස්සිය තියෙන්න ඕනේ කියලා ඒ ඒ රිචුවල් එකට තමයි යන්නේ ඒක තමයි යාඥය කියලා කියන්නේ යඥය කියලා වචනේ පාවිච්චි කරන්නේ ඒකයි ඒ ඒ ඒ යඥ සම්පදාවට වඩා වැඩි අඩු මහන්සියකින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා ඒතර බුදුහාමුදුරට එතන යඥා කියලා අපි භාෂාව පාඨයෙන් තියෙන බැරද්ද වෙන්නේ අපි එතකොට ඊට වඩා වෙනස් අදහසක් තියෙන. ඒතර දානය සීලය අතරේ වෙනසක් නමුත් මේ සීලේ තියෙනවා නම් අප්‍රමාණ සත්‍යන්ට અભේදානෙ දෙනවා. වෙනවා කියලා කියන්නේ. ඒ ඒ වශයෙන් ඒ අර්ථකථනයට ගියාම සීලේ දානයක් වෙන අභේ දානයේ වශයෙන්. අභේ දානයක් කියන්නේ මං නිසා අර කිව්වේ අනවජ්‍ය සුඛේන මං මම් පංසල් කියනවා නම් මගෙන් අනිත්‍යට කරදරයක් නැහැ. ඒතකොට අපි හිතමු ඒත්තු බය නැහැ. මං ඒ গিදර යතුරු මට බාර දීලා යන්න. මම ඒ කට්ටියගේ බැංකු බැංකු පොත අරන් මම අස්සනක් ගාලා මගේ ඩිපොසිට් කරන්න නැත්නම් ස්වර්ණාභරණ ගන්නෙ නැහැ. අන්න ඒ වගේ. නැත්තම් අපි හිතමු ඒ ගෙදර දරුවෙක් දැරියක් ඉන්නවා නම් ඒ ඇත්තා ඇත්තාට ඇත්තේ රැකවරණයක් තියෙනවා මා හිතයි කියලා. වරදක් වෙන්නේ නැහැ කියලා දන්නවා ඒ වගේ. ඒතකොට මං හිතට තරුණ කට්ටියක් ඉන්න ගෙදරක මං ඉන්නවා. එතකොට ඒ ඇත්තන්ට અભේදාන කිව්වා. ඒ අම්මා තාත්තනත් වගේ ඇත්තු බය නැහැ. මා එතන තියලන්න මං මං කරේට ගිහිල්ලා බිය වයින් අරන් ඇවිල්ලා ඒ ළමයින්ට දෙන්නේ නැහැ කියලා එයා දන්නා. අනේ බය නැහැ කියන්නේ ඒක. ඒ અભේදානෙ අපමාන අයට અભයක් දෙනවා කිව්වේ ඒකයි. එතකොට ඒ අංශෙන් බැලුවා. මෙතන යන්නේ කියලා වචනේ කියන්නේ පුද පූජා ක්‍රමයක්. දෙවියන් සතුටු වීමේ ක්‍රමයක්. එතකොට මේ බුදුහරි වචනේ පාවිච්චි කළා. දැන් එතකොට අපි හිතමු කූටදන්ත බ්‍රාහ්මණ අපි අපි මේ වචනේ පාවිච්චි කරන මේ ධර්ම සාකච්ඡා ධානිත්තෙන් වලට කියන්නේ නේද? එයා යාග මහාචාර්යවරේ. දැන් අර කලින් හිට බ්‍රාහ්මයන්ට වඩා වෙනස්. එයාට එයා ඒ පිළිබඳව එයාට PhD තියෙන්නේ. මොකද එයාට ඇහුනේ බුදුහාමුදුරුවෝ ගැන අර සෝ ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මෙහෙමලු මෙහෙමලු කියලා අහලා තිබෙන උතුම් ගතිය. නමුත් යාට වැඩිපුර යාට ඇහුණ මෙයා මේ සොලොස් පිරිකරයි මේ මාර්ග ක්‍රමයයි දන්නවනේ කරන විදිය කිය. ත්‍රිවිධ සම්පතයි. ඒක අහගන්නයි යගියේ. ඒ ඒ ඉගෙනීමේ දුකක් දොළ දුකක් තිබුණ ඒක දැනගන්න ඒ ඒ උගතුන්ට තියෙන දෙයක් ඒක. එතකොට එයා ඒකින්ම ඉගෙනගත්ත බුදුහාමුදුරුවෝ තථාගතයන් නිසා බුදුහාමුදුරුවෝ මෙයා කොයි අර ග්‍රැමවැත්තු කතා කරා කොයි පැත්තටද ගෙනියන්න ඕනේ කියලා දන්නවා. එයා වාසනාවන්තයි. භාග්‍ය සම්පන්න. ඉතින් ඒ බුදු ඇසින් මගේ ටික මග අරව ගන්න බෑ. ඒ නිසා යාට ඒ වචනේ අරගෙන එයා ඇහුවේ මේ වචනේ. එයා යාග මහාචාර්යනේ ඒ නිසා. බුදුහාර ඒ වචනේම අරගෙන යාට කියනවා ඔව් ඒ යාමනි ප්‍රශ්න අහන්නේ මේකට වඩා ප්‍රශ්න තියෙනවා. බුදුහාර එයා ක්‍රමෙන් එහාට එහාට එහාට අර මෙහා නැති එහාට වඩා අපි මෙහාට මෙහා තමන් ළඟට අරන් එන අන්තිම දක්වා. ඒකයි මතක්. සම්මා සම්බුදු සරණයි. ඉතින් මෙතෙන්දී එතෙන් එයා හැමතිස්සෙම හනයාට තේරෙන වැඩ වැඩි කියලා. එයාට තේරෙනවානේ දැන් යාගි කරන්න මාස 7 8ක් මේකට ලෑස්තෙන් දෙපා. සමහරට අර තුන් කුළුඳුලේ අය හොයන්නේ නිදන් හරන්ට ඒ වගේ ඒ ඒ එක්තරා වැස් වස්තු ටිකක් ගන්න ඕනේ ඉතින්. වස්තු 700ක් හොයන්න නම් කොච්චර මහන්සි වෙන්න ඕනද? වැස්සියෝ 700ක් හොයන්න නම් කොච්චර මහන්සිෙන්න ඕනද? මොකද ඒ ගමේ ඉන්න ඇතුම වාසිය කියන්නේ නේහාරකට. ඒතර බැටළු 700ක් හොයන්න මහන්සිෙන්න ඕන. ඒකට සල්ලි දෙන්න ඕනේ යාළුවාට. බලෙන් ගන්නත් බෑනේ. ඒ නිසා. ඒතර යාට පේන ඒකට කොච්චර මහන්සිෙන්න ඕනද? යාග කණු හදන්න කොච්චර දෙනෙක් යොදවන්න ඕන. 700 700 කපන්න. ඒතකොට අඩු ගානේ 700 දෙක ගන්න 4400 තව ඒවා වැඩුණොත් එහෙම 2800 ඔක්කොම තියෙන්න එපා වෙන වෙනම බඳලා දැන් ඔක්කොගෙන් බෙලිකම්බර එක එතන ඉඳලා කපන්නත් බෑනේ කණු දෙකක්වත් ඕනනේ හරි නේපාලයෙන් කරන්න එකක් මීහරක් මරණ එකක් කරන ලක්ෂ කෝටි ගන්න කන්නේ වගේ එතකොට බුදුහාමුදුරේ ඒ වචනෙන් එයයි ඇහුවේ මේක අර සෝනදණ්ඩ ඇත්තා සීලපඤ්ඤා ඇහුවා වගේ මෙයා යන්නේ ගැනමයි අහන්නේ. ඒතර බුදුහාමර එයා බුදුහාමර දෙක්කති කියලා ඉදර කරනවානේ. ඕ යඥාවට වඩා බුදුහාමර වචන හතරක් පාවිච්චි කරනවා. අල්ප අඩු වැඩ ඇති අඩු උත්සාහයකින් සිදු කළ හැකි ප්‍රතිඵල වැඩි වඩා සතුටු වෙන්න පුළුවන් ආනිසංශ වෙයි තමන්ට වඩා සතුටු වෙන්න පුළුවන් කියන වැඩාඩි උත්සාහාඩි නමුත් ප්‍රතිඵල වැඩි සතුටු වැඩි සතුටකුත් ලබා දෙන්න. ওই විශේෂණ පද හතරමත් කියලා කියන ඊට වඩා මේකට ආවහම වැඩ අඩුයි සතුට වැඩි. කෙටි කරගත්තොත් මහන්සි අඩුයි ප්‍රතිඵල වැඩි වෙනවා කියලා. ඒකම බුදුහාමුදුරුවෝ තියාට ඒක කවුන්ටි කියලා දෙනාද අපි අපි මේක කියන්න උත්සාහ ගත්තට බුදුහාමුදුරුවෝ ඒක අර අර අර සත්‍යයා බේරගන්න බේරගන්නවා කියන වචනේ හොඳ නේද? පුරුෂ ධම්ම සාත්‍ය නිසා උන්වහන්සේ දන්නා මෙයාට කිව්වම හරියනවායි කියලා. ඒත් ස්ථාවතින්සේ හරි ඉඳලා අහගෙන ඇති මේක දැන් කුට තන්ත්‍රයටත් පින් දෙන්න සූත් ධර්ම සාකච්ඡාවල සම්මා සම්බුදු සරණ අපි දැන් ඉවර කරමු ඊළඟ දවසේ අපිට තියෙනවා මේ සීල සංවරයත් එක්ක ඉන්ද්‍ර සංවරයට යන්නේ කියන හොඳට මතක හිටින පරිස්සම් වෙන්න විශේෂයෙන් මේ දවස්වල පරිස්සම් වෙන්න ඉන්ටර්නෙට් එකට රූපවාහිනියට පත්‍රයට පොඩ්ඩක් ආයිබෝන් කියන්නේ අපරාධ හිත කලබල කරගන්න එපා. සම්මා සම්බුදු සරණයි අපේ සිත් පිරිසිදුයි පිවිතුයි නිර්මලයි පිරිසිදු සිතින් කියන දැහැමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීමීට කඩ වැඩි. හොඳ පැතුම් රසක් හොඳ අදිෂ්ඨාන රසක් මේ ජීවිතයේ මේ භවයේ මේ සුරදරා පෝෂණය කළ මෑණියන් ආපියානන් සංසාරික වශයෙන් යහපත් ලකිත්තා. සසර වසනතුරු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් සහ මිතුරියන් පමණක්ම ඇසුරට ලැබේවා සුගති සම්පත්ම ලැබේවා අපේ ශ්‍රේ සඳහාත් අප්‍රමාණ ලෝක සත් ප්‍රජාවකට निराமிසව මෙහෙයක් සිදු කරනු සඳහාත් අප සිත් තුළ ශ්‍රද්ධාවත් විරිය සති සමාධියක් ප්‍රඥාවත් ක්‍රමෙන් මුහු කරගොත් පරම ශාන්ත සුඛය නිබ්බානය අවබෝධ වේවායි අපි අදිෂ්ඨාන කරමු. මේ මහණීය වූ වන්දනීය වූ දුර්ලභ වූ තථාගත සම්පත්තිය සීපත් කරගෙන උන්වහන්සේ තථාගතයන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනා කරමු. උන්වහන්සේට අපි ගැඹුරු හදපත්ලින් ප්‍රතිඥාවක් දෙමු. අපි මදක්කෝ උත්සාහවත් වෙනවා මේ අල්ප කටයුතු ඇති අදුස්සහායකින් කියලා හැකි මහත්ඵල මහානිසංස මාර්ගයේ තව තියෙන්න වෙන්නට. මදින් මත. තුන්වංශයට පොරුන්දු. සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍යං වුණාට පිං. බුදු සරණයි බුදු සරණයි. සාදු සාදු සාදු පෙරවන් සරණයි. සාදු සාදු සාදු පෙරවන් සරණයි.